ဒုတိယံပိ සංඝං සරණං ගච්ඡාමි တတိယံပိ බුද්ධං සරණං ගච්ඡාමි တတိယံပိ ධම්මං සරණං ගච්ඡාමි တတိယံပိ සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං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 අප්පමාදීන සම්පාදී තබ්බං නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කිත්තාවතා පන භෝගෝතම සච්ඡානුපත්තිය හෝති කිත්තාවතා සච්ඡානු සච්ඡමානුප සච්ඡමනුපාපුනාති සච්ඡානුපත්තිං මයං භවං ගෝතමං පුච්චිම්මාති තේසං යේව කෝ භාරද්වාජ ධම්මානං ආසේවනා භාවනා බෞලීකත සච්ඡානුපත්ති හෝති චී ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ චාරිත්‍රාක් වශයෙන් බදාදා දවසේ සූත්‍රයක් ඉදිරිපත් කරගෙන කරන ධර්ම දේශනා මාලාවේ අදත් එක අංකයකටයි අපි සැපැමිලා තියෙන්නේ මතක් කරන්න වටිනා කාරණා දෙකක් තියෙනවා ධර්ම දේශනාවට ප්‍රථම අද ධර්ම දේශනාවේ අනුග්‍රහකත්වය අයිරාංගනීදී සිල්වා මහත්මිය අල්විස් මහත්මිය විසින් බාර අරගෙන තියෙනවා විශේෂයෙන්ම මුලින්ම මතක් කරන්න කැමති මේට අවුරුදු 40කට පමණ පෙර විය පෙර මියගේ තමන්ගේ දයාබර පියාණන් වන පර්සි ජයකොඩි මහත්මයාත් අවුරුදු 3කට පෙර මිය පරලෝකීය චන්ද්‍රා ජයකොඩි මෑණියන්ටත් ඒ වගේම මාස තුනකට පමණ පෙර ගිය විජිතා පෙරා සහෝදරි සහෝදරියට පින් පිනිස මේ කටයුත්ත මේ ධර්ම දේශනාවට අනුකූල දක්වනවා කියන එක අද ඉස්සල්ලා මේ පටන් ගත්ත චාරිත්‍රයක්. ඒක තීර දනාම මතක් කරපුවාම ඒ ඇත්තන්ට පින් පැමිණීමේ කෘත්‍යයේ තීර දනාම සම්බන්ධ වෙනවා වෙනවා. ඒක පළවෙනි කාරණාව දෙක මේ මූලාසනයේ වැඩ ඉන්න ස්වාමීන් වහන්සේ පිළිබඳව මෙතන ඉන්නේ ගැන මට ලොකු සතුටක් තියෙනවා. මේ ස්වාමීන් වහන්සේ මං ගැනත් ඒ වාගේම පුදුමාකාර ලැබෙන්දියාවක් තියෙන ස්වාමීන් වහන්සේ නමක් මේ පිරිස දන්නවා. ඉතින් මූලාසනයේ අද වැඩ ඉඳීම මට පැවිද්ද පැත්තෙන් බලනකොට දෙමව්පියෝ ළඟ ඉන්නවා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේත් මෙතනදී මා විශාල <clears throat> ගෞරවයක් වශයෙන් අනුග්‍රහයක් වශයෙන් සලකනවා. මෙන්න මේ කාරණා දෙක මම මුලින්ම සඳහන් කරන්න කැමතියි. ඊගාවට අපි <clears throat> ධර්ම දේශනාවට බැස්සොත් අපි ගිය සතියේ බදාදා දවසේ ඉදිරිපත් කරගත්තේ මජ්ක්‍ධිම නිකායේ 95 වෙනි සූත්‍රය වෙන චාන්ති සූත්‍රය. ඒ සූත්‍රය අපි ආරම්භයක් ලැබලා සම්පූර්ණ ඉවර කරන්නේ නැතුව තව දවසකට නැත්නම් අද දවසට කොනක් තියාගත්තා. අද බලාපොරොත්තු වෙන්නේ අපි මේ චාන්ති සූත්‍රයේ පසු භාගය භාවනා ජීවිතයට අදාළ කොටස් උලුප්පා දක්වමින් නැත්තම් ඉස්මතු කරගනිමින් ධර්ම දේශනාවකට මාතෘකා වශයෙන් තබා ගන්නයි. අපි කෙටි මතක් කිරීමක් නැත්තම් සමාලෝචනයක් කෙරුවොත් චංකි සූත්‍රය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනා විලාසය අමුතුම ක්‍රමයකට ඉදිරිපත් කරන පටිච්චසමුප්පාදේ වගේ ධර්ම මාලාවක්. ඒ වගේම ඒවකට පැවතිච්ච ඉන්දියානු පසුබිම පිළිබඳව හොඳ සමාජ හරස්කඩක් දක්වන දර්ශනයක්. ඒ ඕපසාදි කියන ගමේ ශාලවනේ මහාවනේ සරුවච්චන් වහන්සේ වැඩ ඉන්න වෙලාවේ ඒ ගමේ ප්‍රධාන බ්‍රාහ්මණයා ඒ පලාතටම ඉන්න ප්‍රධානම බමුණු දැනමුත්තා චංකි කියලා කියන්නේ. ඒ පුද්ගලට ඒක ආරංචි වුණාට පස්සේ ඒ පුද්ගලයා සරුවච්චන් වහන්සේ දැකීමට කැමැත්ත පහළ කරනවා. එතකොට මේ ගමට විශේෂ සම්මන්ත්‍රණයක් සඳහා පැමිණලා හිටපු 500ක් ප්‍රධාන බමුණෝ මතක් කරලා කියනවා බමුණන් අතර ප්‍රධානියෙක් වෙන නායකත්වයේ ධර්ම මේ චංකි වගේ කෙනෙක් චංකි බ්‍රාහ්මණයා වගේ කෙනෙක් බුදුහාමුදුරුවෝ සමීපයට යා යුතු නැතය. ඒ බ්‍රාහ්මණ කුලයේ නොවන ශාස්ත්‍රීය කුලයේ වෙන භවත් ගෞතමයන් වහන්සේ මේ චංකි බ්‍රාහ්මණය ළඟට යන්න ඕනේ කියලා කරුණු දක්වනවා. එතකොට මේ චංකි බ්‍රාහ්මණයා පුදුම විදිහට මං වාගේ කෙනෙක් මේ අපේ ගමට අපේ නගරයට අපේ වනයේට මේ වගේ 아무ත් එක්ක ආවම අනිවාර්යයෙන්ම මම සරුවචන් වහන්සේ ළඟට යන්න ඕනේ කියන්ට සරුවචන් වහන්සේගේ ගුණ ප්‍රකාශ කරනවා මේ සූත්‍රයේදී. ඉතාමත්ම වටිනවා. ඒක මේ ආගම පැත්තෙන් හෝ සමාජ පැත්තෙන් හෝ එවැනි පුද්ගල ගුණ පැත්තෙන් බලනකොට අර මතවාදී දෙකක ඉන්න විශේෂම ගැටුම්කාරී තත්ත්වකින්දදී ඒ චංක බ්‍රාහ්මණය <clears throat> බුදුරජාණන් වහන්සේ දක්වන ගුණ. ඊට කලින් ඒ ආපු 500ක් බමුණෝ විසින් චංක බ්‍රාහ්මණයගේ ගුණ දක්වනවා. ඒව යට කරගෙන ඒ ගුණ වලට වැඩි සරුවච්චන් වහන්සේගේ ගුණ කියන බව පෙන්වන්න ගියාම එතන බොහෝම ලස්සන එකිනෙකා කෙරේ මුදිතාවෙන් කරන කතාවක් තියෙනවා. කොහොම හරි මේ බමුණා යන්න පිටත් වෙනකොට ඒ කතාවේ නැත්නම් ඒ කතා සංලාපේ ඇතිවෙච්ච අවසාන ඵලය තමයි අර 500ම එකඟ වෙනවා. සරුවචනාංශය බලන් එනවා අපි ඥානරොච්චරම ಗುಣ සහිතනම් කියලා. අන්නේ කතාවේදී ඒ අත්තු ගියාට පස්සේ සරුවචනාංශෙත් බොහොම වැදගත් තාලෙට ඒ බමුණු වැඩිමහල්ලන් සමග කතා කරනකොට ඒ පිරිසේ හිටපු ත්‍රිවේද පාරගු වෙච්ච කාපටික කියන පුංචිම බ්‍රාහ්මණයා සරුවචනාංශගේ ප්‍රශ්නයක් අහනවා. ඉතින් සරුවචනාංශ කියනවා මේ වැඩි හිටියෝ කතා කරනකොට බාලයෝ අතුරු කතා හෙලන්න එපා කියන. එහෙම නැත්නම් මේ අතරමැදි රින්ගන්න එපා කියන. එතකොට චංකි බ්‍රාහ්මණයා කියනවා ස්වාමීන් වහන්සේ මේ මේ කාපටික බ්‍රාහ්මණ අවුරුදු 16ක 17ක වයසේ හිටියට බුදුමාකාර පිංගුණ ඇති කෙනෙක් ත්‍රිවේද පාරගු සරුවචනාංශ වගේ කෙනෙක්ගෙන් ප්‍රශ්නයක් අහන්න තරම් සුදුසුකම් තියෙනවා කියන. ඒ තරම් දැනුමක් තියෙනවා කියන්නේ සරුවචන හන්සේ මේ වෙලාවේදී කල්පනා කළා ඒ පුද්ගලයා දිහා බලනකොට ඇත්තටම පිං ඇති කෙනෙක්. එතෙන්දී ඒ වුණා ඒ කියන්නේ කාපටිකක් කල්පනා කරනවා බුදුහාමුදුරුවෝ මට දැන් ඉතින් වෙලාවක් දෙන්න නැතයි මගේ ප්‍රශ්නෙට එතකම් මං කරබඩින් ඉන්නවා කියන්නේ. අන්නේ වෙලාවේදී තමයි <clears throat> සරුවචන හන්සේ කෙලින්ම ඒ කාපටික බ්‍රාහ්මණයාගේ මූණ දිහා බලනකොට එයා දැනගන්නවා මේ තමයි සරුවචනාංශේ මට ප්‍රශ්නයක් අහන්න ඉඩ දෙන වෙලාව කියලා. හොඳ ලස්සන සංසිද්ධියක්. ඊට පස්සේ මේ බ්‍රාහ්මණයා කාපටික බ්‍රාහ්මණයා සඳහන් කරනවා මේ <clears throat> අපි මෙන්න මේ විදිහේ પરම්පරා ගානක් මේ බමුණු ආගම, Hindu ආගම මේ විදිහට රැකගෙන එනවා. මේ රැකගෙන එනකොට අපේ මතයක් තියෙනවා මේකමයි සත්‍යය මින් පිට සත්‍යක් නැහැ කියලා. ඒ තරම් හැබැයි අපි ඒකට බොහොම ගෞරවයෙන් කරනවා. ඉතින් මේ වගේ මේමයි සත්‍ය මේන් පිට සත්‍යයක් නැහැයි කියලා. අපි මේ දරන අදහසත් මේ පූර්ණ කාලිනව මේ කරන ප්‍රයත්නයක් පිළිබඳව සර්වඥතා ඥානය ඇත්තා වූ සමනවවත් ගෞතමයන් වහන්සේ කොහොමද දකින්නේ? කොහොමද බලන්නේ? ඒක හරියටම වැදගත්ුන් දෙන්නේ හම්බ වෙච්ච වෙලාවක ඇසිය යුතු ප්‍රශ්නයක් දෙන්නගේ මතවාද දෙක පිළිබඳව බොහෝමත්ම නම්බුකාර විදිය සුහදව. ඉතින් සර්වචනංශය අහනවා මේම සත්‍යයි මේන් පිළ සත්‍ය නෑයි කියලා මේ 500ක් බමුණන් ඉන්න වැදගත් කවුරු හරි ප්‍රකාශයක් කරනවාද මම මේක දැක්කා. මම මේක දන්නවයි කියලා. දැක්කපු දැනගත්ත කෙනෙක් ඉන්නවද මේ සත්‍යය? ඒසොර කාපටික බ්‍රාහ්මණය කියලා මේ 500 තුල නෑ. එහෙනම් ඔබ කවදා හරි අහලා තියෙනවද බමුණු දැන් මේ ජීවත් වෙන අද ජීවත් වෙන බමුණු සමාජයේ මේම සත්‍යයි මේන් පෙර සත්‍යක් නැහැ කියලා යම් කිසි කෙනෙක් මම දැක්කා මම දන්නවා කියලා ප්‍රකාශ කරනවා. ඒක කියලා නැහැ කියලා. එතකොට අහනවා මෙතන ඉන්න බමුණන්ගේ මේ අත්තන්ට අත්පොත් කියපු ගුරුවරයෝ කවුරු හරි ඉන්නවද මේ දේ සත්‍යයි මේන් පෙර සත්‍ය නෑ ඒක මම දන්නවා ඒකම දැක්කයි කියන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දහ දිනක් වෙච්ච ඊර්ෂි પરම්පරාව ගැන හර දක්වනවා. මෙන්න මේ ඊර්ෂි પરම්පරාවේ එකන එකන ඉහළට ඉහළට දාලා කවුරු හරි කවදා හරි කියලා තියනවාද මේක මම දැක්ක මේක මම දන්නවා කියන්නේ. ඒකවල කාබටික බ්‍රාහ්මණ කියන කිසිම කෙනෙක් ඒක කියලා නැහැ. ඒකත් ඒකල තමයි මෙතනමයි සත්‍ය මින් පිට සත්‍යක් නැහැ කියන්නේ. ඒකවල සර්වඥාන්ද කියනවා මේකේ නම් අන්ධ પરම්පරාව. මුලින් යන මිනිහත් අන්ධයා කන වැලල් ළඟන යන්නේ අන්ධයෝ. ඒ නිසා මේක අන්ධ પરම්පරාවක්. මේක කවදාකවත් මෙවැනි ප්‍රකාශයක් කරන්න පුළුවන් ශක්තියක් නැහැ කියලා. ඒක හරියට මේ සම්පූර්ණ පිරිසම මූණ දීලා කරන <clears throat> ප්‍රකාශය. කිසි කෙනෙකුගේ විරුද්ධතාව ප්‍රකාශ වෙන්නේ නැහැ. එතකොට ඒ කාපටික බ්‍රාහ්මණය අහන හොඳයි ස්වාමීන් වහන්සේ මේ විදිහට වහන්සේ හිතන ධර්ම නිකන් හුදු සද්ධාවෙන් විතරක් කරනවායි කියන්නේ නැහැ. අපි විදිකා විශාල <clears throat> අනුශ්‍රවණයකින් අහලා දැනගත්ත කාරණා අපි මේ කතා කරන්නේ. ඒකවල බුදුහාමුදුරුවෝ දැන් ඔබ සද්ධාව ඉස්සලා තියලා කතා කරා. දැන් ඔන්න කියනවා අනුශ්‍රවණයක් ගැන. මිනිස්සුෝ මේ ලෝකේ මිනිසෙක් වගේ අන්ධ પરම්පරාවට වැටෙන ක්‍රම පහයි තියෙන්නේ. සද්ධා, රුචි, අනුසව, ආකාර පරිවිතක, දිට්ඨි නිඥාන කන්ති. සද්ධාවෙන් බාර ගන්න. එනකම් මට මේක රුචි, මේක මගේ රුචිය කියලා බාර ගන්න. එහෙනම් අනුසව මේක තමයි මට මගේ ආචාර්ය પરම්පරාවෙන් හම්බුණ කියලා බාර ගන්න. ආකාර පරිවිතක තර්ක කරලා බාර ගන්න. දිට්ඨි නිඥාන කන්ති මේක මගේ දෘෂ්ටිය. මේක මගේ උරතල් අදහස. නැත්තම් මම ගරු කරන අදහස් කියලා බාර ගන්න. සරුවචනසේ දේශනා කරන ඔය පහේම දුර්ලභමක් තියෙනවා. ඔයක සත්‍ය ඔයක සද්ධාවෙන් බාරගත්තට ඔය තුල සත්‍ය නොතිබෙන්න පුළුවන්. සද්ධාවෙන් පිහිටපු නැති කොටහේ සත්‍ය තියෙන්න පුළුවන්. මේක බොහෝමත්ම වැදගත් මේ ආගමක් ධර්මයක් හෝ අපි මතියක් පිළිබඳව කතා කරනකොට අපි පිරිස අතර ශ්‍රද්ධාවෙන් ඒක බාර ගන්න ඇත්තෝ ඉන්නවා. අපි ඒකට රුචි නිසා මේ අදහසට මම කැමති මේක ක්‍රියාත්මක කරන්න ඕන කියලා ප්‍රකාශ කරන ඇත්තෝ ඉන්නවා. ඒ නැත්නම් අපි අත්තල මුත්තල කිත්තල කිවිත්තල මෙන්න මෙහෙමයි කෙරුවේ කියලා අනුස්රයෙන් අහපු වශයෙන් අපි මේ විදිහට අදහස් ඉදිරිපත් කරනවා. ඒ නැත්තම් මෙන්න මෙහෙම තර්කයට බැස ගන්න පුළුවන් කියලා තර්ක වලින් දිනනවා. දික්ක නිජහනක් අන්ති කියලා මගේ මේක දෘෂ්ටිය මේකමයි කල යුත්තේ කියලා නෑ. අපිට Hindu ආගම සහ බුද්ධ ආගම ගලපන්න ඕනේ තේරවාදයේ සහ මහායානය අතර කලපන කොටත් ඕකේ තියෙනවා. තියන්නිකායයි අමරපුරනිකායයි රාමඤ්ඤනිකායයි කියන කොටක් තියෙනවා. ওই සෑම තැනකදීම ඔය පහෙන් එකට අපි අහුවෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ කාපටික ප්‍රාක්‍මණයට සම්බන්ධ කළා රුවචනන්ස මේක දේශනා කරා දැනටත් හුඟක් වෙලාවට වාද විවාද වලට තුඩු දෙන්නේ සද්ධා රුචි අනුස්සව ආකාර පරිවිතක්ක දිස්ත්‍රි ඥානකන්ති කියන පහ. ඉතින් ඒකෙදි සරුවචනන්ස පෙන්නවා මේ පහේ තියෙන ප්‍රධාන දෝෂය තමයි සද්ධාවෙන් බාරගත්තට ඒක තුච්ඡං මුසා මේ කියන විදිහට ඒක තුල ඇත්තක් නැති වෙන්න පුළුවන් බොරුවක් වෙන්න පුළුවන්. අනික් පැත්තේ අපි ශ්‍රද්ධාව නැහැ කියලා ප්‍රතික්ෂේප කරොත් පැත්ත තියනවා. ඒක තච්ඡං භූතං අනඤ්‍යතා. සත්‍ය තියෙන්න පුළුවන්. වෙච්ච දෙයක් වෙන්න පුළුවන්. දෙකක් නැහැ. ඒකමයි සත්‍ය වෙන්න පුළුවන්. රුචියත් ඔය දුර්ලභම තියෙනවා. ditthiya dhamma dvidā vipāka. මේ ditthiya මෙහෙම පරීක්ෂා කළ බලන්න පුළුවන් මේ විපාක දෙක තියෙනවා කියලා. අර බහුණත් කියන්නේ ඉස්සරළම එයා කාරණා දෙක ඉදිරිපත් කරන පහක් සර්වඥතාඥයෙන් ඉදිරිපත් කරලා ඔක්කොම නිෂ්ප්‍රභ කරනවා. හැබැයි මෙතෙන්දි තියෙන වටිනාකම දැන් මේ බණ කියනකොට ඔක්කොමලා නිස්සද්ද වහගෙන ඉන්නා වගේ අර කාපටික බ්‍රාහ්මණයා මේ සර්වඥාන්සේගේ මේ ඍජු මූණට මූණ දාලා කරන සෑම දෙයක්ම තම ගෞරවයෙන් අහගෙන ඉන්නවා. අහලා කියන හොඳයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කියනවනම් මේකෙන් කෙරෙන්නේ සත්‍ය රැකෙන එක විතරයි කවදාකවත් අවබෝධයකට මේක තුරු දෙන්නේ නැහැ. ශ්‍රද්ධාව තියෙනවා ඔබ දක්වාගෙන ආපු ධර්මයේ ඔබගෙන් රැකේ. සත්‍යානුරක්ෂණ කියලා කියනවා. නමුත් සත්‍යානුබෝධය වෙන්නේ නැහැ. ඒ මොකද ඔය සද්ධායෙන් ගත්ත ටිකේ සත්‍ය නොතිබෙන්න පුළුවන්. පරිබාහිරව සත්‍ය තියෙන්න පුළුවන්. නමුත් සද්ධායෙන් අපිට හම්බෙච්ච ධර්මයේ ඊගා પરම්පරාවක් අපිට රකින්න පුළුවන්. ඒ වගේම රුචියක් අපි අරගන්න තේරවාදයේ තමයි හරි. නැත්තම් අපි <clears throat> මගේ ගුරුවරයා කියලා දීපු මේ විපස්සනා භාවනා ක්‍රම විතරයි හරි. සමත හොඳ නැහැ. නැත්තම් සමත විතරයි හරි. විපස්සනාව හොඳ නැහැ කියලා ඒක රුචියට වැටෙනවා. මේකත් ආචාර්ය પરම්පරාවට එන එකක්. ඒකට හම්බුනාට ඒ ආචාර්ය මතයේ රුචිය නිසා අපේ රැකෙන්න පුළුවන්. නමුත් ඒකෙන් අපිට සත්‍යයට යන්න සත්‍ය අවබෝධය නොවෙන්න ඉඩ තියෙනවා. අනුස්සවය නැත්නම් තර්කයට බැස ගැනීම නැත්නම් දෘෂ්ටි වශයෙන් ගැනීම. එතකොට ඒ කාබටික බ්‍රාහ්මණයයි තාමත්මයි ඥානවන්තව හන හොඳයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ මේ විවේචනය නැත්නම් මේ විදා විමසුම එහෙම නැත්නම් මේ විදහ දැක්වීම මම බාර ගන්නවා. මම මේක ඉවසනවා. හොඳයි එහෙනම් මට කියලා දෙන්න කොහොමද මේ සත්‍යානුරක්ෂණේ ඉඳලා සත්‍යාවබෝධයට යන්නේ. ඔබ වහන්සේගේ සර්වඥතා ඥාණය මේ දේ Taman වශයෙන් සාක්ෂාත් කරගන්නේ කොහොමද? ඊට පස්සේ තමයි සර්වඥාන්සේ සද්ධා ජාතෝ උපසංකමති කියන ඒ පියවර 12කින් තාමත්ම ලස්සනට ඕනෙම ආගමක පටන් ගන්න සද්ධාව ඉඳලා අන්තිමට පඤ්ඤායවතං අතිවිජ්ජ අති පඤ්ඤායවතං අතිවිජ්ජ පස්සති කියලා ප්‍රඥාවෙන් එක විනිවිද දකින්න තැන දක්වම පියවර 12ක් ඒක තමයි අපි එදා ධර්ම දේශනාවේ මූලික හරය වශයෙන් ගත්තේ. සද්ධාවේ ඉඳලා ඒක ප්‍රඥාවෙන් විනිවිද යන තැන දක්වා පියවර 12කට පෙන්නනවා. එතකොට ඒ කාපටික බ්‍රාහ්මණයට ලොකු සතුටක් ඇති වෙනවා. ඒ මොකද ඒ පියවර 12 බලනකොට ඒ සෑම පියවරක්ම තනියම හිත ගන්න පුළුවන් පියවරවක්. ශ්‍රද්ධාව නිසා යම් කෙනෙක් ඒ බණ කියන බණ දන්න කෙනෙක් ළඟට වෙතට එළඹෙන ගතිය කියන උපසංකමනේ. ශ්‍රද්ධාව වෙනමයි උපසංකමනේ වෙනමයි බලන්න පුළුවන්. උපසංකමන්තෝ පෛරුපාසී උපසංකමනේ යනවනම් ඒක අසුරු කරනවා. ගරු කරනවා. අය එහෙම ඇසුරු කරනකොට කන යොමු කරනවා. මේ කියන දෙයට හරියට යොදනවා. කන යොමු කරනකොට වරහතුරකින් දවසක හොඳ බණ පදයක් ඇහෙනවා. ආන්න විදිහට බොහෝම ලස්සනට මේ පියවර 12 පෙන්වුවට පස්සේ අර කාපටික බ්‍රාහ්මණයා බුදුහාමුදුරුවෝ කියනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගෙන් මම සත්‍යානුරක්ෂණයක් දැනගෙන ගත්තා. ඔබ වහන්සේගෙන් මම සත්‍යානුබෝධය ඉගෙන ගත්ත නමුත් ඔබ වහන්සේ කියනවා මෙපමණකින් සත්‍යානුපත්ති සත්‍යයටපත් වීම සිදු වෙන්නේ නැහැ කියලා. එතෙන්ද තමයි මේ මම අද ඉදිරිපත් කරපු තැනට එන්නේ කිත්තාවතාපන භෝගෝතම සත්‍යානුපත්ති හෝති. ස්වාමීන් වහන්සේ එහෙමනම් කොහොමද කෙනෙක් මේ සත්‍යයට බැසගන්නේ සත්‍යයටපත් වෙන්නේ මේකේ කියලා පැමිණෙන්නේ. එහෙම නැත්නම් මුදුන්පත් වෙන්නේ. එතෙන්දි සර්වචනාති කියනවා කිත්තාවතා ඒ කියන්නේ සත්‍යානුපatti කියලා කියන එකටම සත්‍යානුපාපුණාති සත්‍යයටපත් වීමත් කතා කරනවා සත්‍යානුපatti භාමයන් ගෝතමං පුච්චිම සත්‍යානුපත්තියටපත් වෙන්නේ කොහොමද ළඟා වෙන්නේ කොහොමද එතකොට සර්වඥයන් සඳහන් කරනවා තේසං ඒවකෝ භාරත්වාය ධම්මානං ආශේවනා භාවනා බහුලී කම්මා සත්‍යානුපත්ති හෝති අර සද්ධාවේ පටන් අර ප්‍රඥාවෙන් විනිවිද තන දකින දක්වා ඒ ධර්මතා දහස්වර දසදහස්වර නැවත නැවත කිරීම තමයි සත්‍යානුපත්තිය කියලා කියන්නේ. මෙතෙන්දි තමයි අපට අපි මේ මේ තාක්කල් සරුවච්චන් වහන්සේ ගැන ශ්‍රද්ධාවෙන් හෝ ධර්මය දැස ගැනීමෙන් හෝ නැත්නම් අපිට මේ ධර්මයේ කියලා දෙන සංඥා වහන්සේ නමක් දැකීමෙන් හෝ අපිට ඇති වුණාන යම් කිසි විශ්වාසයක් අර කාපටික බ්‍රාහ්මණයට ඇති වුණාගේ සත්‍ය රැකෙන ක්‍රමේ සත්‍යයට අත්දකින්න ක්‍රමයේ ඒ සත්‍යයට බැස ගන්න ක්‍රමයේ දක්වා අන්නේ ධර්මතා නැවත නැවතත් කරන එකමයි භාවේති ආසේවති භාවේති බහුලීකරෝති මෙතෙන් දෙනකොට ඒ කියන්නේ ඒ පුද්ගලයා හොඳටම සත්‍යය රැකිය යුත්තක් එන්නත් ඒක වටින දෙයක් කියන එක තේරුම් ගන්න තියෙනවා ඊගාවට ඒක තමයි මේ ජීවිතේ අත්දක ගන්න පුළුවන් බවට සාක්ෂි සහිතව ප්‍රත්‍යක්ෂේ ටිකක් ලැබලා තියෙනවා. ආනේ මට්ටමට ආවට පස්සේ ඒක දසදහස් වර නැත්නම් භාවේති බහුලී කරෝසි කියන විදිහට නැවත නැවත භාවිතා කිරීමෙන් තමයි ඒකට අයිතිවාසිකම ලබා ගන්න පුළුවන්. ඒකට එළඹ වාසය කරන්න පුළුවන් ශක්තියක් ලබා ගන්න. ඒක පිළිබඳ වශීතාවයක් ඇති කරගන්න. මම හිතනවා අපේ ප්‍රයත්නය මෙන්න මේ තුන්වෙනි මට්ටමේ තියෙන්නේ. සමහර විට ඇති මෙතන පිළි සමහරලාට අපිට ආපු මේ බුද්ධ ධර්මයේමද ඇත්තම ක්‍රමේ නැත්තම් මේ විපස්සනාවමද ඊට අදී වෙනස් ක්‍රම කෙටි ක්‍රම කියනවාද කියලා සාකච්ඡා නැත්තොත් ඇති. තව සමහරු ඇති සමත ක්‍රමයේ උච්චම් කිසි අත්දැකීම් වගේ ලැබලා තියෙනවා. විපස්සනා ක්‍රමයේ උච්චම් කිසි අත්දැකීමක් ලැබලා තියෙනවා. ඒක ගුරුරෙක් කියනවා සමතය අත්‍යවශ්‍යයි කියලා. තව ගුරුරෙක් කියනවා කොච්චර ඕනේ නැහැ කියලා. ඕන්නේ එතකොට මේ Taman ලැබලා තියෙන සත්‍යානුබෝධය පිළිබඳව සැක ඇති ඇත්තොත් තියෙනවා. තව සමහර ඉන්නවා ඒව පිළිබඳ සැකහැත්තේ නැහැ. මේ කලාතුරකින් කරන භාවනා පන්තියකදී හෝ හොඳට භාවනා කරනකොට ඒ හිත දැදගත් ධර්මය සම්පූර්ණ කියලා පැමිණෙන්නේ කොහොමද? බුදුන්පත් කරගන්නේ කොහොමද? අපි අපි මේ ගත කරන ගිහි ජීවිතේ ඉන්න ගමන් මේක සාක්ෂාත් කරන්නේ කොහොමද කියලා හොයන නැත්තොත් තියෙනවා. ඉතින් අද ධර්ම කොටස අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ කාපටික බ්‍රාහ්මණය ආවන්නේ අන්තිම කොටස. ඒ කියන්නේ අපිට මේකමයි හරි කියලා හොඳ විශ්වාසයක් තියෙනවා. ඒ වගේ මේක යම් යම් කොටස් අපි අත්දැකලා තියෙනවා. යම් විවිධ තැන්වලදී එකකින් අපිට තේරෙනවා අපිට පින් තියෙනවායි කියලා පාරමිතා කුසල් තියෙනවා. පෙර කළ උපනිෂේ සම්පatti තියෙනවා. දැන් අපිට අවශ්‍යයි ඒක සාක්ෂාත්කරණය කරන්න. බුදුන් වහන්සේ ගන්න සත්‍යානුපත්ති වෙන්නේ. ආහන් ඒකට අදාළ ගුණ ධර්ම ටික අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේකෙදි මුලින්ම ඔය බුද්ධ ආගම මටත් 10 පන්තියේ ක්‍රෙඩිට් එකක් තිබුණා. මටත් තිබුණා මේ සම්මානයක්. වැරදිලා හරි මොකකින් හරි හම්බෙලා තියෙන කවවම කවදාකවත් මේක මම ඊට පස්සේ මම හිටියේ විද්‍යාපන්තියේ. ඉතින් ඒ නිසා අපි එදාද කියලා සියලු සයන්ස් කාර්යවල ඇසෙන සුළුයි කියලා තමයි කියන්නේ. ඒ වගේ තමයි බුද්ධ ආගමල සැලකුවේ. සංස්කාරනේ සයන්ස් කාර්යෝ. ඒක මිසක් මේක විහිළුවක් කරගත්ත මිසක් කවදාකවත් මේක රැකේ යුත්තක් මේක අපි ළඟට ආය අවුරුදු 2500ක් ගිහිල්ලා මොනම හැඟීමක්වත් තිබුණේ නැහැ. ඊට පස්සේ මේ විද්‍යාවකින් බොහෝම හොඳයි මේක තමයි ඒ කාලේ අපේ ඉස්කෝලේ තියෙන විද්‍යාංශයේ වාණිජාංශය සහ කලාංශය කියන විද්‍යාංශය තමයි හොඳම ලකුණු තියන අය යන්නේ මාත් කියවකට. ඒක නිසා මේ බුද්ධ ධර්ම එතනින් ඉවරයි. ඊට පස්සේ ගියේ ඒ අදාළ විද්‍යාව. ඊට පස්සේ වැඩිපුර අධ්‍යාපනයට යනකොට ඉන්නේ ඉන්නේ ඉන්නේ නේද බුදුරජාණන් වහන්සේගේ ධර්ම පැත්තකට ගිහිල්ලා මේ විද්‍යාඥයෝ විසින් විද්‍යාගාරයකදී ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් දේවල් අපිට ලොකු මැජික් එකක් වටපත් වෙනවා. මොකද අනික් අයට ඒව නෑ අපිට විතරයි දන්නේ. අපි තමයි මේ නව ලෝකේ එහෙම නැත්නම් නව රැල්ලේ කට්ටිය කියලා කරගෙන කරගෙන යනකොට මේක ගොඩක් කල් මේ කක කක යන්න පුළුවන් දෙයක් ඔය විද්‍යාව කියලා කියන්නේ. වැටෙනවා ඒකට කවුරුත් වැටෙනවා. කාගෙන කාගෙන කාගෙන ගිහිල්ලා ඔන්නේ යම් කිසි විදිහේ ජීවිතය පිළිබඳව තද බලාපොරොත්තු සුන්වීමක් හෝ මොනවා හරියක් වෙනකොට මොන විද්‍යාව පචරෙන්න පටන් ගන්නවා. ඕකෙන් කරන්න දෙයක් නැහැ. මොකද ඔය එකම කළු ලෑල්ලේ ලියන ෆෝමියුලා එකවත් ජීවිතයට අදාළ කමක් නැහැ. ඒක සමහරට බටහිරටයි අදාළ. ඒගොල්ලෝ හොයාගත්ත මේ දෙයයන්ට විරුද්ධව කරපු සටනට නම් බොහොම වැදගත්. අපිට මේ කර්මයේ සහ කර්මඵලයේ අදහන අපි හැදිච්ච ඉන්දියානු මානසිකත්වයට එක බලනකොට ඕක එච්චර ප්‍රයෝජනයක් නැහැ. එතකොට ඔන්න වැටෙනවා ආයසරයක්. ඒක හැමෝටම වෙන දෙයක් නෙවෙයි. මේ කියන සත්‍යානුරක්ෂණය අපි දක්වා මේ ගෙනලා තියෙන මේ ත්‍රිපිටකය පෙරලා බැලිය යුත්තක්ද ධර්මයක් මේකේ තියෙනවද කියලා එතෙන්ද ආවට පස්සේ කියවනකොට පුදුමාකාර රසයක් එන්න පටන් අර ගන්නවා අර සූත්‍රවල අර සමීකරණ වල අර දෙන ගණන් ක්‍රම වලට වැඩිය අමුතුම තාලයකට අපිට පේන භාෂාවෙන් මේක ලියවිලා තියෙනවා ඒත් අපට වෙලා තියෙනවා සද්ධාව නැතිකම තියෙනවා. ධර්මයට ඇති රුචිකත්වේ නැතිකම අනුස්සවේ වශයෙන් අපේ ගුරුවරු අපිට එවුවා ඒ තිබිය යුතු තැන තියලා කියන්නේ නැහැ කියන ගුරුවරු ගාවට අපි යන්නේ නැහැ. ඊගාට තර්කයට බලනකොට ඔය බුද්ධ ආගම බොහොම ආනමිටි අදහස් තියෙන්නේ. ඒක තර්කයට දැක ගන්න බෑ. ඒ වගේ මේක දෘෂ්ටි වශයෙන් ගත්තාම ඒක පසුගාමී දෙයක්. විද්‍යාව තමයි හොඳ දෘෂ්ටිය වශයෙන් තියාගෙන ඉන්නේ. ඒ නිසා ඇත්තටම සත්‍යානුරක්ෂණය පැත්තෙන් බලනකොටත් අපි ළඟ මේ ප්‍රශ්න නැහැ කියලා කියන්න බෑ. තියෙනවා අපි ගාව. ඊගාවට තමයි යෝක භාවනාවක් වශයෙන් හෝ නැත්නම් පූජා විදියක් නැත්නම් දානයක් සීලයක් වශයෙන් බලනකොට ඒක අවබෝධ කරගන්න පුළුවන් ශක්තිය. තමන් කරන වැඩේ පිළිබඳව එළඹ සිටි පුළුවන් තත්ත්වයට එනකොටත් අර වාගෙම ප්‍රශ්නයක් එනවා. ඒක තමයි මම හුඟක් කැමති මේ බණ ඇහුවට පස්සේ ධර්ම සාකච්ඡා කරනකොට ඒ තම තමන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කරනකොට එතන තියෙන ප්‍රශ්නේ ඒ අහන කට්ටියගේ සම්බන්ධ වෙන කට්ටියගේ ප්‍රශ්නේ තියෙන්නේ මේ සත්‍යානුරක්ෂණය පැත්තේද ඒක නම් මම එච්චර කැමති නෑ මොකද ඒක මට කර කර ඉන්න වෙලාවක් නෙක තන්නේ කර පරිහත්ති පැත්ත ප්‍රශ්නයක් තියෙනවා. නමුත් මේ සත්‍යානුබෝධයට සම්බන්ධ ප්‍රශ්න නම් හරිම පණේලවන සුළු දෙයක්. හරියටම මේ සභාවේ උනන්දුව වැඩි කරන කාටත් ඇඟට ලේ උනන පණ එන ප්‍රශ්නයක් තමයි මේ සත්‍යානුබෝධය සම්බන්ධ ප්‍රශ්නය. ඒ කියන්නේ මේක ක්‍රියාත්මක කරනකොට කොහොමද ඉදිරියදා ජීවිතේ ඔය කියන විදිහට මේක ළඟා කරගන්නේ කියලා මේ තේජ මට කියන්න තියෙන්නේ මේ ඇත්තටම ධර්මයේ කොච්චර සරලද කියනවනම් අපිට අදාහ ගන්න බෑ. අපි අවබෝධ කරලා තියෙන හෝ දන්න ප්‍රමාණය අනන්තයි අප්‍රමාණ. නමුත් අපි හිතන මෙච්චර ගැඹුරු දෙයක් මෙච්චර සරල වෙන්න බෑ. මොකක් හරි ගැඹුරු සමීකරණයක් මේකේ තියෙන්න ඕනේ කියලා අර කෙලින් නහය අල්ලන්න පුළුවන්කමට ඔළුව වටේ අප දාලා නහය අල්ලන්න හදනවා වගේ මොකද්ද ගුඪ ධර්මයක්, গুপ্ত ක්‍රමයක් ලං කරගෙන තියෙනවා. ඒ නිසා සත්‍යානුබෝධය ඇතිනම් මේ ඉන්න බිරිස හුඟෝ ඉහලින් ඉන්නේ කියලා මම දන්නවා. මේක සාක්ෂාත් කරනවා කියන එක ඔය මහා ලොකු දෙයක් නෙවෙයි. අපි හුස්ම ගන්නකොට ඇතුළේ ඉන්න හුස්ම රැල්ලේ යත්තා වූ සීතල ගතිය හෝ උණුසුම් ගතිය අවබෝධ වෙනවයි කියන එකේ මොනම ධර්මයක්වත් මොනම গুপ্ত දෙයක්වත් නැහැ. ඒ ධර්මතාවය විතරයි තියෙන්නේ. නමුත් අපි ඒක පාර ගන්න කැමති නෑ. අපි හිතන ආලෝකයක් පහළ වෙන්න ඕනේ. අත්තරම් පාට වෙන්න ඕනේ. නානාත්‍ර දේවල් බලාපොරොත්තු වෙනවා. නමුත් මේ සත්‍යානුබෝධය කියලා කියන්නේ මේ නහය යටදී නැෂ්පනා පිට තියෙන දෙයක්. හුස්ම ගන්නකොට හුස්මේ තියෙන අත්දක ගන්න පුළුවන් වර්තමාන වශයෙන් අත්දකින්න පුළුවන් දේවල් දකිනවා. හුස්ම පිට කරනකොටත් එක්ක වෙනස් බව දන්නවා. අනිවාර්යයෙන්ම මම දැන් හුස්මේ ඉන්නේ වේදනා ශබ්ද හිතවිලි වල නෙවෙයි කියලා දන්නවා. ඔච්චරම තමයි සත්‍ය අනුභවය කියලා කියන්නේ මොනම දෙයක්වත් උඩට වැඩි දෙයක් නෑ. මට තේරෙන තාලෙට. සක්මන් කරනකොට තමන්ගේ පය තියෙනකොට ඇති වුණා වූ ඒ කම්පන චංචල ගති, බර ගති, හැල්ලු ගති, ඉබේ කර දෙන්නා වාගේ, ආයාසයෙන් කරන්නා වාගේ මේ ධර්මතා ස්වභාව ලක්ෂණ අවබෝධ කරනවා කියවට පස්සේ ඕකෙ මෙච්චර ලොකු ගැඹුරක් නැහැ. නමුත් මේ සත්‍යානුබෝධය ඒ තැබිය යුතු තැන කියන්නේ සත්‍යානුරක්කණේ සහ සත්‍යානුබෝධය අතර ඇති වෙනස උගාක් වෙලාට යෝගාවචර පහත් කළා හලකන් නැත්නම් වටනකම දන්නේ නැහැ. ඒගොල්ලෝ හිතනවා අපිට මේ ත්‍රිපිටකය දන්නේ නැහැ. ඒ නැත්තම් මේ මේ ක්‍රමවේද දන්නේ මේ වචන දන්නේ නැහැ කියලා අර සත්‍යානුබෝධය නැත්තම් ඒ ප්‍රත්‍යක්ෂ ඥානය අර සූත්‍රමය ඥානෙ නැති කමින් එහෙම නැත්නම් චින්තාමය ඥාන නැති කමින් අඩු ලකුණු ප්‍රමාණයකටපත් කරන ගතියක් තියෙනවා. නමුත් සරුවචනන්සේ පැහැදිලිවම දේශනා කරන දෙයක් තමයි මේ සත්‍යානුබෝධි බොහෝම වටිනවා සත්‍යානුරක්ෂණයට වැඩියි. සමහර විටක සත්‍යානුරක්ෂණය කියලා කියන පොතපතේ දැනුමෙනුත් භාවනාවට යොමු කරන වෙලාවල් තියෙනවා. නමුත් ඊට වැඩිය භාවනා කරන වෙලාවේදී මෙන්න මෙහෙමයි හුස්ම ගන්නකොට අත්දැකීම. මෙන්න මෙහෙමයි සක්මනේදී අත්දැකීම. මෙන්න මෙහෙමයි කනකොට, මෙන්න මෙහෙමයි බොනකොට, මෙන්න මෙහෙමයි යනකොට, මෙහෙම මෙහෙමයි අත නමනකොට, අත දිගාරිනකොට, වැසිලි කරනකොට, කැසිලි කරනකොට කියලා ඒ ඒ චිත්තක්ෂණේ අපි විඳින දෙයක් කියන්නේ. අත්විඳින දෙයක්. මෙච්චරයි තියෙන සත්‍යානුභෝධය කියලා. ඒකට එළඹ වාසය කරනවා නම් අනිවාර්යයෙන්ම ඒක එකින් එකට එකින් එකට තුඩු දීලා ඒ තුලින් ඇතිවෙනා වූ මේ සතිය සමාධිය ඉදිරියට යන්න පටන් ගත්තාම ඉදිරියට වැඩ භාවනා පරියන්කේලා පරියන්කේ ඉදිරියට වැඩවලටත් ගියාට පස්සේ හොඳටම අපට ඒ හිත එන්නේ එන්නේ එන්නේ පිරිසුදු වෙන බව සත්තාන විසුද්ධිය කියන එක අත්දකින්න පුළුවන් දෙයක් නමුත් ඒකෙන් අපට විශ්වාසයක් එන්නේ මට දැන් සෝවාන් මාර්ගඵල ලැබුණාද නැත්නම් ඉහළ තියෙන මාර්ගඵල ලැබුණාද නැත්නම් ප්‍රථම ධානය ලැබුණාද කියන එක ඒ සත්‍යානුපatti නැත්නම් මාර්ගඵල ඥාණයටපත් වීම ගොඩක් කල් යන පුළුවන්. නමුත් ඊටාම වැදගත් දෙය නම් මේ සත්‍යානුබෝධයයි. නමුත් එතකොට ඒ පුද්ගලයාට එනවා මේ අද මේ ප්‍රශ්නේ අහන්න මේ කාපටික බමුණට ඇතිවෙච්ච ප්‍රශ්නේ වගේ මේ විදිහට තැන් තැන් වල අතනින් මෙතනින් සත්‍ය අවබෝධ කරන ධර්මය කොහොමද අපි සත්‍යානුපත්තිය විදියට සම්මත නතු කරගන්නේ? කොහොමද අපි ඒක වශී කරගන්නේ? කොහොමද අපි කියලා පැමිණෙන්නේ? කොහොමද අපි ඒක මුදුන්පත් කරගන්නේ කියන ප්‍රශ්නේ නෝ. ඒක ඉතින් මේ කවුරුත් පිටින් කියලා දෙන්න ඕන දෙයක් නෙවෙයි. සත්‍යානුබෝධයෙන් වැටුණා නම් අනිවාර්යයෙන්ම ඒ පුද්ගලයාට ඒක ඉවරයක් කරගන්න ආසාව පහළ වෙනවා. ඒක මේ ආගමල ධර්මවල විතරක් නෙවෙයි. ඔය ඇබ්බැහි කියනවනේ ලෝකේ ඕන තරම් කොයි ඇබ්බැහියට වැටුණත්. ඒ මනුස්සයගේ කෙලට පත් කරලා තමයි ඉවර කරන්නේ. නිසා ධර්මයේ තියෙන්නේ ඇබ්බැහියක් නමුත් හොඳ පැත්තට යන්නේ. ඒ නිසා මේ සත්‍යානුපත්ති වෙන්න නම් සත්‍යානුබෝධය කරන අපි ආස්වාස ප්‍රසවාස වලට ඒක අවබෝධ කරගන්නවා. මොකක්ද අවබෝධය කියලා කියන්නේ? හිත පිට ගියේ නෑ. දැන් තියෙන හුස්මේ දැන් තියෙන ඇතුල් වෙන වාරය. පිට වෙන වාරය නෙවෙයි. දැන් තියෙන පිට වෙන වාරය ඇතුල් වෙන වාරය නෙවෙයි කියන්නේ මොන හරි ප්‍රත්‍යක්ෂයක් තියෙනවා. ආනෝය ප්‍රත්‍යක්ෂ ඥානෙ ආසේවනය කරනවා නම් භාවිත කරනවා නම් බහුලීගත කරනවා නම් අනිවාර්යයෙන්ම තබන තබන පියවරක් පාසා අපි නිවන දිහාට තමයි තුඩු වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේකෙදී පොදු උත්තරේ යම් දැනට මෙතෙන්ට එන්න අපිට යම් ධර්ම කොටස වගේක් උදව් උපකාර කළා නම් ඒ උදව් උපකාර වෙච්ච ධර්මම නැවත නැවතත් නැවත නැවතත් ආශ්‍රය කරන්නේ භාවිතා කරන්න බහුලීගත කරන්න. නමුත් අපේ වාසියට දෝ නැත්තම් අපි වෙනුවෙන් කරන නියෝජනයක් වශයෙන් මේ කාපටික බ්‍රාහ්මණය සර්වචනාසෙන් අහනවා මේ භාවිත බහුලීගත කරන වැඩපිළිවෙලට ආසන්නෙම බලපාන්නේ නැත්නම් බහූපකාර වෙන්නේ මොන ධර්මතාවයේද කියලා. එතින්දි තමයි අපට මේ ක්‍රියාපටිපදාව එහෙම නැත්නම් මේ ප්‍රතිපදාවට සරුවචනාංශයේ දැක්ම පෙර දැක්ම පෙන්වා දැක්වීම විදහ දැක්වීමට ඊට හැරෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ප්‍රධානීය ප්‍රධාන වීර්යය තමයි බහූපකාරී ඒ ප්‍රධාන වීර්යයට අවශ්‍ය කරන මූලික දැනුම තම ළඟ තියෙනවා නමුත් අපිට එක්ක ඇදහිීමක් නැහැ මේක මෙච්චර දුරදිග ගමනකට උදව් දෙයිද එහෙම නැත්නම් මේකට අපි කොහොමද වෙලා ගන්නේ එහෙම නැත්නම් මං මේට වැඩිය පාපතරයි නේද? මයි ළඟ පව් තියනවා නේද? ආදි වශයෙන් අර කරන දෙයට මේ ඇතිවෙකට අත්දැකීමට තන දෙනවා වෙනුවට වැටුනොත් නැති බැරි හැංගීම ඇති කරගත්තොත් නැති සංඥාවක් ඇති කරගත්තොත් ඒකට කවදාකවත් ප්‍රධාන වීර්යය කියලා කියනවා. ප්‍රධාන වීර්යය කියලා කියන්නේ Taman තුල තියෙන මේ පුළුවන්කම. අඩු ගන්න හුස්ම රැලි දෙක තුනක් යනකම් ආස්වාද ප්‍රසආස වෙන්කොට දැක් ගන්න පුළුවන්. සක්මන් කරනකොට මේ වම මේ දකුණ කියලා ඒිට හිත යොදන ගැතිය කියනවා. දවසේ අඩු ගානේ තුන් හතර වතාවක හෝ Taman පුද්ගලිකව කරන වැඩවලදී ටික ටික සතිය පිහිටවනවා. ආන්නේ පිහිටවාගත්ත එක ප්‍රධාන වීර්ය වශයෙන් දැඩි ආයාසයෙන් යුක්තව දෙගුණ තෙගුණ කරගන්න ගන්න උත්සාහය තමයි ප්‍රධාන වීර්ය කියලා කියන්නේ. එතෙන්දී සැක නැහැ. කල යුත්තේ මොකද්ද කියලා සැකයක් නැත්තේ නෑ. කරලා තියෙනවා. සිද්ධ වෙලා තියෙනවා. නමුත් කරන කරනවා තමයි හරියන්න පුළුවන් හරියන්න පුළුවන්. නමුත් මේ කෙරෙහි අප්‍රත්‍යත ධෛර්යයෙන් අපි කියන්නේ සතිපට්ඨාන සූත්‍රයේ කියනකොට ආතාප විරිය කියලා මේක සඳහන් කරන්නේ. ආතාප විරිය කෙලස් තවන වැරද්දුව. මෙන්න මේ විදිහට එක චිත්තක්ෂණයක හෝ සතිය පිහිට වීම සතිය පිහිටීමේ ලක්ෂණ අත්දකලා තියෙනවා නම් ඒක නැවත නැවත භාවිත කරන්න බහුලීගත කරන්න ගන්න ශක්තියට කියන ප්‍රධාන වීර්යය කියලා. ඒ ප්‍රධාන වීර්ය ඕනම කෙනෙකුට ඒ කියන්නේ අර සත්‍යය නැත්තම් සතිය අත්දකින්න තරම් පින ඇති ඕනම කෙනෙකුට ශරීරගතවම තියෙනවා. ඒක මතු කරගන්න එක. ඒක ඉස්මතු කරගන්න එක තමයි අපි මේ ආගමික ජීවිතයක් ගත කිරීමෙන්, කල්යාණ මිත්‍යයන් ඇතුළු කිරීමෙන්, ඒ පාර ගිය අත්ංගේ ආශිර්වාද ලබා ගැනීම කටයුතු කරන. නමුත් ප්‍රධාන වීර්ය කියන එක නම් කවමදාකවත් පිටින් එනලා දෙන එකක් නෙවෙයි. අපේම පද්ධතිය තුල ඇතුළත තියෙන එකක්. අන්නේ ප්‍රධාන වීර්ය තමයි මේ අපි කරන වැඩේ නැවත නැවත ආශ්‍රය කරන භාවනා කරන බහුලීකත වඩා වර්ධනය කරන්න අවශ්‍ය කරන්නේ. මේ ප්‍රධාන වීර්ය අපි ළඟින් දවසක් ඇතුළත බොහෝ විට ඉහළ පහළ යනවා. වෙලාවක අපිට දැන් මේ වගේ බණ අහනකොට ඒකත් අර ප්‍රශ්නයක් ඇවිල්ලා මේ බණක් අහනකොට පිටසක් අහන පුදුමාකාර විදිහේ ශ්‍රද්ධාවක් නැගිටලා මේ වෙලාවේ නම් ඔන්න සතිය පුළුවන් සමාධිය පුළුවන් කියලා අපිට විශ්වාසයක් ඇති නමුත් වෙනත් පරිසරයකට ගිය ගමන් ඒ විශ්වාසයක් නැති වෙනවා සතියක් නැති වෙනවා තමන් පිළිබඳව පශ්චාත්තාවයක් එහෙම නැත්නම් බලාපොරොත්තු සුන්වීමකුත් වෙනවා. ඒ වෙනකොට මේ ප්‍රධාන වීදියේ පුදුම උච්චාවච භාවය ඇති වෙනවා. අපිටම අදාහ ගන්න බෑ දවසක් ඇතුළත සමහර වෙලාවට හොඳටෝ මේකේ නැමියාවක් නඹුරු භාවයක් ඇතුළු ප්‍රධාන වීර්ය. සමහරලාට සම්පූර්ණ මේක දුර වෙලා අපි ගැනම ඉච්ඡා බංගත්වයටපත් වෙලා පශ්චාත්තාප වෙලා අදිෂ්ඨාන ශක්තිය කැඩිලා නිදි කිරා වැටිලා දේවල් දෙන්නේ තත්ත්වයට යනවා. ඒක නිසා අපි මේ දෙකෙන් අර ප්‍රධාන වීර්ය පැත්ත ආශ්‍රය කරන බණ අහලා ගුරුරු කල්යාණ මිත්‍රව ආශ්‍රය කරගෙන ඉන්නවනම් මේ ප්‍රධාන වීරයට උපවැටෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා මේ ප්‍රධාන වීරියත් විචල්්‍ය සාධකයක්. අපි ළඟ තිබුණට හැම වෙලාවෙම නැගිටලා නැහැ ඒක. හැම වෙලාවට අවදි ඉන්නේ. හැම වෙලාවට ඒක නිදි වැටිලා තියෙනවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ කියනවා මේ ප්‍රධාන වීරිය ඒ කාපටික බ්‍රාහමණයගේ ප්‍රශ්නයක් මේ. ස්වාමීන් වහන්සේ මේ ප්‍රධාන වීරියට බහූපකාර වෙන ආසන්නම සාධකය මොකක්ද කියලා. ඒසකට බුදුරජාණන් වහන්සේ කියන තුලනාව තුලනාව කියලා කියන්නේ එක එක විස ගලපලා සංසන්දනය කරලා කිරල මැනලා බලන ගතියෙන් තමයි තුලනාව ඇති වෙන්නේ. මෙන්න මේ මේ ඇත්තෝ ඉන්නකොට මෙතනදී මට ප්‍රධාන වීර්යය තියෙනවා. මේ තැනදී නැහැ. මෙන්න මෙතනදී මට නැති ප්‍රධාන වීර්යය ඇති වෙනවා. මෙන්න මෙතනදී මට ඇති ප්‍රධාන වීර්යය නැති වෙනවා. අන්න උතනදී මේ තුලනාවේදී මගේ පුද්ගලික අත්දැකීම තමයි ප්‍රධාන වීර්යය ඇති වෙන සාධකම විතරක් ගැන නෙවෙයි අපි නැති වෙන සාධක ගැන සමාන වටිනාකමක් දෙන්න ඕනේ. ඒ කියන්නේ දවසක් ඇතුළත අපි ලෑස්ති ප්‍රධානීට නැති වුණා දකින්න ප්‍රශ්නයක් නැහැ. ඒ වෙලාව අපි දැනගන්න ඕනේ මෙන්න මේ පරිසරය, මේ ආහාරය, මේ ඍතුවේ, මේ දිශාවේ මෙන්න මේ වෙලාවට මට එපා වෙනවා. බොහෝම වටිනා ධර්මතාවයක් ඒකේ තියෙනවා. සද්ධාව ආදී ප්‍රධාන වීර්යාදී ධර්මතා ඇති වෙනකොට නම් අපි හරි කැමැති කතා කරන ගුරුවරට කියන්නේ මෙන්න මේ වෙලාවදී අපිට හරි සද්ධාාවක් ඇති වුණා ප්‍රධාන වීර්යයක් ඇති වුණා මට එතන ඉඳගෙන භාවනා කරන්න ඒ ශක්තියක් පහළම කියලා කියන්න කැමති නම් ටික තුලනය කරනවා කියනකොට ප්‍රධාන වීර්යයේ කැඩෙන සාධක ප්‍රධාන වීර්යයේ හැදෙන සාධක වගේම වැදගත් තමයි කියනවා මෙන්න මේ තුලනයේදී කොහෙන් ආව කෝක ගතියක්ද මන් දන්නේ අපි මේ හැමදාම හොඳ පැත්ත විතරක් කියනවා හැමදාම හරි වෙන පැත්ත විතරයි. මෙන්න මෙතනදී තමයි අපි මේ ප්‍රධාන වීර්ය පිළිවෙල දාර්ථය දන්නේ නැතිකම නිසා බොහෝ විට පශ්චාත්තාප වෙන්නේ. කොහොම හරි අවශ්‍ය කළ තියෙන ප්‍රධාන වීර්ය නැත්නම් අපි මේකේ එළඹ සිටි යන ගතිය ඇති වෙන සහ නැති වෙන කියන දෙපැත්තම තුලනය කරලා බලන්න පුළුවන් ශක්තියක් තියෙනවා. මෙන්න මේක වෙන්නේ නැති මම හිතනවා මිනිස්යාගේ මනසේ තියෙන ඉතාමත්ම වැදගත් අංශය. තමන් ඉදිරියට යනවා නම් ඉදිරියට යන බව දන්නවා. පස්සට යනවා නම් පස්සට යන බව දන්නවා. කවදාකවත් හිතන්න එපා පස්සට යන එක දැන ගැනීම පස්සට යamak කියලා. බුදුරජාණන්සේ දේශනා කළ තියෙන ලෝකේ ඉන්න පඬිතය හතර දෙනාගෙන් තමන් පඬිතයි කියලා දන්න පඬිත තමයි හොඳම පඬිතයා. ඊගා පඬිත තමයි තමන් නොදන්න බව දන්න කම. හරියට අපි කියවලක් තියෙනවා. අපි අහලක් තියෙනවා. නමුත් හුඟක් වෙලාවට අපි නොදන්න බව දැනගන්නකොට හරියට පශ්චාත්තාප වෙනවා. මම අනික් කට්ටියත් එක්ක දන්නේ නැහැ නේ කියලා. නමුත් බුදුහාමුදුරුවෝ කියන්නේ දන්න බව දන්න පඬිතට විතරයි නොදන්න බව දන්න පඬිතයා දෙවෙනි වෙන්නේ. නොදන්න දෙයක් දන්න බවයි කියලා හිතාගෙන ඉන්නවනම් ඒක තනියම කරන්න බැරි ලෙඩක්. මුගදෙනකොට වෙලා තියෙන ඕන ඔය ඔළුව ඉදි වෙන කම. ඉතින් ඒකට බුදුහාමුදුරුවෝ බෙහෙත් කරන්න යන්නේ නැහැ. මොකද ඒකට කියනවා බේසජ්‍ය සමුට්ඨිත රෝගෝ විය අතකිච්චෝ කිය. බෙහෙතෙන් හටගත්ත ලෙඩේ විස බීජෙන් හදගත්ත රේන්ජ් වැඩි බොහොම භයානකයි. ඒගොල්ලෝ හිතනවා සනීපයි කියලා. නැත්තම් ගුණයි කියලා. නමුත් භයානක ලෙඩක් ඒ නිසා මේ ධර්මයේ උනත් වැරදි පැත්තට අල්ලගෙන අනාගතට පස්සේ සල්ලි වෛද්‍යවරයෙකුටත් බෑ කොට ගන්න. ඒ නිසා නොදන්න බව දන්න එක බොහොම හොඳයි. දන්න නැති දෙයක් දන්නවයි කියලා හිතාගෙන ඉන්න භයානක ලෙඩේට වැඩියි. ඒ වගේ නොදන්න බවම නොදන්නකම ඒ වගේම නිදි කිරා වෙච්ච වගේ පොඩි දරුවෙක් වගේ කියලා. ඒ නිසා ඒක අර පර්සියන් කියමනක කියලා දෙනවා. නොදන්න බව නොදන්නවා නම් එමස නිින්දේ ඉන්න පොඩක් අවදි කරන්නයි කියලා. ඒ වගේම දන්න බව නොදන්න බව නොදැන නොදැනගෙන හිටියත් මම දන්නවයි කියලා හිතාගෙන ඉන්නවනම් ඒ පුද්ගලයා පොඩ්ඩක් අයින් කරන්නයි කියලා තියෙනවා කිට්ටුවට ගන්න එපයි කියලා. භයානකයි. ඒ වගේම යම් කිසි කෙනෙක් නොදන්න බව දන්නවනම් කියලා දෙන්නේ කියලා යම් කිසි කෙනෙක් දන්න බව දන්නවනම් එයා අනුගමනය කරන්නයි කියලා කියනවා. මං හිතනවා හතර දෙනාම අපි ගාව ඉන්නවා කියලා. යම් කිසි වෙලාවකට හොඳටම තේනවා දැන් මම සතියෙන් ඉන්නේ සතියෙන් ඉන්න බව දන්නවා. අන්නේ චිත්තක්ෂණේ අනුගමනය කරන්න. යම් කිසි වෙලාවකට දන්නවා මට දැන් නිදිමතයි. මට භාවනා කරන්න බෑ. මට මේ වැඩේ කරන්න බෑ. ආහනේ වෙලාවට අපි කියලා දෙන්න ඕනේ ප්‍රධාන වීර්ය අවශ්‍ය කරගෙන ওই වෙලාවට මොකද මේ ප්‍රධාන වීර්ය කැඩීමට නැතිවීමට කම්මැලි වීමට හේතු වෙච්ච කාරණේ පොඩ්ඩක් දැනගන්න ඔය ලේ පිටම උණු පිටම බලහලතයි නිසා නිදිමතකම හෝ එපාකම බාර ගන්න. ඒක ප්‍රශ්නයක් නෑ. ආසන්නම කාරණා මොකක්ද කියලා බලන්න ඕනේ. හරි දැන් මේ වටිනා අවස්ථාවක් ඇවිල්ලා තියෙනවද මට එපා වෙලා. මට කම්මැලි වෙලා. මට ධර්ම තේරෙන්නේ නැහැ. එන්නේ වෙලාව අපිට දැනගන්න පුළුවන් මේකට ආසන්නෙන් බලපාන කාරණා. ඒකට අපි කියලා දෙන්න උත්සාහ වෙන්න ඕනේ. ඒ වගේ යම්ම වෙලාවක අපිට අංගෙනවා නම් මම දන්නවා මට මේව ඕනේ නැහැ කියලා අන්නේ චිත්තක්ෂණ අයින් කරලා දාන්න ඕනේ. ඒ වගේ අපි නොදන්න බවත් නොදන්නවා නම් පිහිටින් නිින්දෙන් නැගිටවන්න. බුදුහාමුදුරේ දේශනා කරනවා උලකින් මැරලා ඉන්න තොපට මොන මරණිදිද කියලා. උදේ ඉඳලා හැන්ද වෙනකම් මේ සංසාරේ කියලා කියන්නේ ගින්නක දාලා පළහනවා වගේ. ඕකේ මොන මරණෙදිද? නැකිටෝ ගන්නතෝ. ඒකට තමයි බුද්ධ කියලා කියන්නේ ප්‍රබුද්ධ කියලා කියන්නේ. ඉතින් මේ හතරම අපිට දැනගන්න පුළුවන් නම් මම කියන ඕනෝක තමයි තුලනාව. එහෙමනම් ඇත්ත වශයෙන්ම සරුවචනාන්සේ නැති වුණත් ගුරුවෙක් නැති වුණත් ධර්මේ නාහල තිබුණත් ඔය කාරණා හතර දන්නවනම් අපිට හැම වෙලාවෙම ඉදිරියමයි පේන්න තියෙන්නේ. නමුත් අවාසනාවට වගේ පොත්පත් වලින් අපිට උගන්වන්නේ ගුරුවරු කියලා දීලා තියෙන එකෙන් භාගයක් හොඳයි භාගයක් නරකයි කියලා. නමුත් බුදුහාමුදුරුවෝ කියන හතරටම සමාන වටිනාකමක් දෙන්නේ. සමාන වටිනාකමක් දෙලා බැලුවොත් කවදාකවත් මේ තුලනේ මේ කිනක කිරාමැල බලන ගතිය අහක යන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ මේ කාපටික බ්‍රාහ්මණය කියනවා මේ තුලනේ කරන ශක්තිය විචල්්‍ය සාධකයක්. ඒක වෙලාවක අපිට හිතන වෙලාවක නැහැ. ඒ නිසා ස්වාමීන් වහන්සේ මේ තුලණයට නැත්තම් මේ තුලණය කරන වැඩේට අවශ්‍ය කරන ආසන්නම බහුලීක මේ බහූපකාර ධර්මය මොකක්ද කියලා. උත්සාහය කියලා කියනවා. උත්සාහය කියලා කියන්නේ අපි හැමදාම අලුත් යමක් කරන්නේ. අපි පරියන්කේ සතිය හරි ගියා නම් අපි උත්සාහ කරනවා ඒක ආදාසයේදී සක්මනේදී මේ සතිය ගන්න. සක්මනේ සතිය ගත්තා නම් අපි උත්සාහ කරන එදිනදා වැඩවල සතිය ගන්න. අන්න ඒකෝට තමයි අර පරියන්කේ කියන සක්මන එදිනදා ගත්ත සක්මනත් එක්ක තුලනය කරලා බලන්න පුළුවන්. ඇයි මේ එදිනදා වැඩවලදී සතිය අඩු වෙන්නේ නැත්නම් ආපු සතිය කැඩෙන්නේ? ඇයි වෙන සතියට වඩා හොඳ සතියක් පරියන්කේදී තියෙන්නේ කියලා අලුතෙන් අලුතෙන් මේ කටයුතු කරෙන්නම් අපිට තොරතුරු ලැබෙන්න ඕනේ වඩා වඩා. ඒ තොරතුරු සඳහා නිතරම එළඹ සිටීමේ නිතරම නිකන් be on the ball කියන වගේ වැඩේම යෙදිලා ඉන්නවා. මේකෙන් කියන්නේ පැය 24ම කියලා. ඊයේ අපිට පැයක් පුළුවන් වුණා අද පැයකට විනාඩි 5ක්. ඊයේ අපිට පුළුවන් උනේ සක්මන විතරම අද සක්මන්ට වැඩි එදිනදා වැඩවලදී ටිකක් කරනවා. ආන්න විදිහට උත්සාහ කරන්න කරන්න ඇවිස්සිච්ච නැති පැටි අලුතෙන් එන්න පටන් ගන්නවා. පිටුරු වේලනකොට මේ මනුස්සයා නිතරම අර පිටුරු අවුස්සනවා. මොකද නැත්නම් එක පිට කර වෙනවා. පිටු පිට කර වුණොත් යාර යටපත් වෙ තියෙන තෙත එහෙම ඉතුරු වෙන නිසා ඒ අවුව වැඩිච්ච වෙලාවදී මේක අවසන් වෙනවා. කිකිලියක් පිටර උඩ ලැබගෙන ඉන්නකොට ඒ කිකිලි පිටර එහාට බෑට පෙරලනවා. ඒ නැත්නම් එක පැත්තයි රත් වෙන්නේ. ආන්නේ වගේ අපේ මේ ජීවිතේ නිතරම උත්සාහ කරන්න පුළුවන් ගතියක් තියෙනවා. උත්සාහ කරන බැරි එක තමයි අපි කියන්නේ මේ සම්ප්‍රදාන කුල හන මිටි වලට අහු වෙලා ඒකම නතරලා හිටියොත් අපිට තුලනය කරන්න අලුත් දෙයක් ලැබෙන්නේ නැහැ. නිසා උත්සාහ කිරීම තමයි එහෙම නැත්නම් අපි අලුත් ගුරුවරු කියලා අහන්න ඕන. අලුත් භාවනා ක්‍රම ගැන හොයන්න ඕන. අනිකුත් එක සාකච්ඡා කරන්න ඕන. සාකච්ඡා කරලා අපි දන්න දේ නැවත නැවත මේ පැත්තෙන් මේ පැත්තෙන් එකම දේ වුණත් නැවත නැවත බලනකොට තමයි අපි මේකෙක් අරගෙන තිබුණු මේ මති මතාන්තර වල තියෙන අඩුපාඩු තුලනය කරන්න අවස්ථාවක් ලැබෙනවා. තුලනය කරන්න කරන්න ඒක ප්‍රධාන වීර්යයකට තුරු දෙනවා. ඒක නිසා මේ නැවත නැවත උත්සාහ කිරීම එහෙම නැත්නම් මේක සමහර වෙලාවට අනිකුත් ආගම් සමග බුද්ධ ධර්ම සංසන්දනය කරනකොට කියලා කියන දෙයක් තමයි මේ නියතගතික වාදයට වැටුනොත් අපි අපි ඔක්කොම සිද්ධ වෙන කර්මානුරූපව ඒ නිසා අපි ඕකට දඟලලා වැඩක් නැහැ වෙන්න තියෙන දේ වෙයි කියලා අපි අත් දෙක ගැට ගහගෙන හිටියොත් අපිට කවදාකවත් අපේ ජීවිතයේ උපුල් කාලේ සහ පසු කාලේ ගලපන්න වෙන්නේ අපිට උදේ වරු වෙච්ච දේ හැන්දවරුත් එක්ක ගලපන්න වෙන්නේ නැහැ නින්දට ඉස්සල වෙච්ච දේ නින්දෙන් පස්සේ කලපඬ වෙන්නේ නැහැ. ආනාපාන හොඳට පේන වෙලාවේ සහ ආනාපාන නොදැනී ගිය වෙලාව අතර ගලපඬ වෙන්නේ නැහැ. ඒක තමයි අනිකුත් ආගම් වල තියෙන්නේ. ඒක සර්ව බලධාරී දෙවියන් වහන්සේගේ මන අපේ. උඹට කරන්න දෙයක් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ හැම චිත්තක්ෂණයකම ඒ මනුස්සයාගේ ෆ්‍රී විල් එකට. එහෙම නැත්නම් උත්සාහ කිරීමේ හැකියාවට අලුතෙන් අවස්ථාවක් ගන්නකමට සම්පූර්ණ ඉඩ දීලා තියෙනවා. අන්න ඒකෙන් තමයි අපිට අලුත් හුලං වදින්නේ. අලුත් තොරතුරු එන්නේ. එන්න එන්න එන්න එන්නේවා තුලනේ වීම සිද්ධ වෙනවා. අතමනි සම්මානේ ඉන්නකොට මගේ නම් කොහොමඩක්වත් අදහසක් තිබුණේ නැහැ. ඔය එළියට යන්න බණ කියන්නේ කියලා. මොකද ඒක මම දන්නවා හොඳටම ඉල්ලගෙන කරන පරිප්පුවක්. නමුත් මේ පිටකොටට ඇවිල්ලා බලනකොට බණ කියන්නේ මේවා නැවත නැවත මේවට හිත යොදනකොට මොනවදෝ ඇතුලේ වෙනස් වෙන ගතියක් තේරෙනවා. අර තිබුණ එකම අවසල අවසල බලනකොට ඇතුළට කිඳා බහින ගතිය. ඊට පස්සේ මෙහි ආවට පස්සේ ඊට පස්සේ තවත් එකක්. හැම වෙලාවෙම මේක අවස අවස අවස බලනවා දන්න කරුණම තමයි. නමුත් තව කෙනෙකුට නැවත ඒක කියලා දෙන්න උත්සාහ කරනවා. ඒ වගේම Taman වශයෙන් මේ කියාපු දේ ඇත්තද කියලා උත්සාහ කරනවා. කරන්න කරන්න කරන්න කරන්න මේකේ තුලණයට ප්‍රධාන වීර්ය පැත්තට ඉබ්බේම තල්ලු වෙන ගතියක් තියෙනවා. ඒක නිසා කුසීතෝ දුක්ඛං විහෙරති කියලා කියනවා. උත්සාහය නැති කුසීතයා දුකසේ අද්දක පොරවන ජීවත් වෙනවා. ආරද්ධ විරියෝ සුඛං විහෙරති. ආරද්ධ විරියද කියන එන ඕනම දෙයක් Taman හොඳ පැත්තට හරවා ගන්න හැටි දාන්න. දුකක් වේවා සැපක් වේවා Taman ළඟට එන කෙනෙක් වේවා නැත්නම් Taman අතේ වර්ධින දෙයක් වේවා හරියන දෙයක් වේවා සෑම දෙයක් තුළම මේ උත්සාහ කරන ගතිය අලුතෙන් බලන්න පුළුවන් ගතිය තියෙනවා නම් ඒ පුද්ගලයා තුළ තුලණිය අනිවාර්යයෙන්ම එනවා. නමුත් මේ උත්සාහය කියන එකේ විචල්්‍ය සාධකය වෙනස් වෙන ගති නිසා මෙතනදී කාපටික බ්‍රාහ්මණයන ස්වාමීන් වහන්සේ මේ උත්සාහය කෙනෙක් තුළ තියෙන මේ උත්සාහය කියන ගතියට ආසන්නෙන් බලපාන නැත්නම් උත්සාහය ඇතිවීමට හේතු වෙන බහූපකාර ධර්මය මොකක්ද කියලා. බුදුරජාණන් වහන්සේ කියනවා කුසල ඡන්දය කියලා. ක්‍රියාත්මක වෙච්ච ඡන්දයක් ඕනේ. මම මේක කර බලන්න ඕනේ. මට අවස්ථාවක් ලැබුණොත් මට පුළුවන් ද වැසිකිලි ගැසිනකොට 100න් ඉන්න. මට පුළුවන් ද කාටවත් බනිනකොට 100න් ඉන්න. මට පුළුවන් ද කවුරු හරි මට බනිනවා අහගෙන ඉන්න 100න්. මට පුළුවන් ද යමක් පිළිබඳ දැඩි ආසාවක් තියදී 100 පිටවන්න කියලා මේක අඩු ගානේ හිතේ කලින් තැම්පත් වෙලා තියෙනවා මම මේ සෑම චිත්තක්ෂණයක්ම සෑම ආවේගයක්ම පට වියාපෝ තේජෝ වායය කියන සෑම රූප ධර්මයක්ම මුණ ගැහෙන මුණ ගැහෙන වෙලාවේ සතියෙන් ඉන්න ඕනේ කියලා ඒ කුසල ඡන්දේ පිහිටවල තිබ්බේ නැත්තම් කවදාකවත් ඒව එනකොට අදාළ ශක්ති අදාළ සාදර බව මතු වෙලා එන්නේ නැහැ. ඒ නිසා උත්සාහයක් ඇති කරන්න ආසන්න කාරණා වෙලා තියෙන්නේ ඒ සඳහා එළවන ලද කුසල ඡන්දයක් තියෙනවා. ඒ කුසල ඡන්දය පහල කරගන්න තමයි අපි හැම වෙලාවෙදීම ඒ පොත්පත් පෙරලා බලනවා, භාවනා කරපුවත් එක සාකච්ඡා කරනවා, බණ අහනවා, নানা ප්‍රදේවල් කරන්නේ. කොහොමද කුසල ඡන්දය තමයි එතනදී වැදගත්ම සාක්ෂි බවටපත් වෙන්නේ. මේ කුසල ඡන්දය තියෙනවා නම් ඒ පුදුලා උත්සාහ නොකර ඉන්නේ ලදලද සෑම වෙලාවකම ඒ අවශ්‍ය කරන්නා වූ සැප දුක හිතලා කරන දේවල් Taman කෙරෙහි යන දේවල් බැනුම් අහන වෙලාවල්, බයින වෙලාවල් ආදී සෑම වෙලාවකම මේ සතිය පිටවන්න බැරි පුළුවන්කම. හුඟක් කලකට මේක විස්තර කරන්න හදන්නේ මේ සතියටම සම්බන්ධ කරලා ඕනේ ධර්මතාවට මේක සම්බන්ධ කරන්න පුළුවන්. ආහනයකට ආසන්නෙම කාරණා වෙලා තියෙන්නේ කුසල ඡන්දය. ඒක නිසා මිත්‍යා දෘෂ්ටික වෙලා අපි වෙන ආගමක් කටයුතු කරන හිටියානම් අපිට කවදාකවත් මේ කුසල ඡන්දේ කියන මේ ජීවිතේ මට හැමිච්ච මේ ලැබිච්ච මේ පංචස්කන්ධය කියලා කියන්නේ නිවන් මාර්ගය. අල්ල බදාගත්තොත් ඒක දුක උපදින තරම්. සංකිට්ඨේන පංචපාදානස්කන්ධා දුක්ඛා කියලා දෙනවා සංකේතිය මන මුළු පංචපාදානස්කන්ධව දුක. නමුත් ඒකමයි නිවන් මාර්ගය සඳහා තියෙන ලොකුම රසායනාගාරය. පරිේශනාගාරය. ඒක ඒ බවටපත් කරන්න නම් කුසල ඡන්දය අවශ්‍යයි. කුසල ඡන්දයට ආසන්නව බහූපකාර කාදකේ වශයෙන් පෙරියන්නේ ධම්ම නිඥානක්ඛන්ති. ඒ කාරණය පිළිබඳව කලින් එළඹිච්ච තීරණයක් තියෙනවා. ධර්මයට බැසගෙන බලන්න පුළුවන් ශක්තියක් තියෙන්න ඕනේ. මේ ධම්ම නිඥානක්ඛන්ති කියන එක බොහෝමත්ම ලස්සන පාලි වචනයක්. ඒ වගේම ජීවිතයේ ඇති වෙන පුදුම අභ්‍යන්තරගත වෙනසක් ඇති කරන දෙයක් තමයි ධර්ම නිච්චහනක් අන්දි කියලා කියන්නේ ඒකට විනිවිද බලන ගතියක් තියෙනවා. හොයලා බලන ගතියක් තියෙනවා. ආ මේ බලන ගතිය ආවොත් තමයි මෙන්න එක මම කර බලන්න ඕනේ. ක්‍රියාවත් කරලා බලන්න ඕනේ කියලා අපි ළඟ ඇතිවෙච්ච ධර්ම වලින් බොහෝම සුළු ප්‍රදේශය අපි ක්‍රියාවත් කරලා බලන්න. ලක්ෂ කෝටි ගණන් අපි හීන දකිනවා. ලක්ෂ කෝටි ගණන් අපි සලසුන් හදනවා. ලක්ෂ කෝටි ගණන් අපි දවල් හීනමවනවා. ඒකෙන් ඉතාම සුළු ප්‍රදේශයයි ක්‍රියාවක් කරන්න පුළුවන් වෙන්නේ. ඒ ක්‍රියාවක් කරන්න හේතු වෙන්නේ අර මතුවෙන විවිධ අදහස්, හීන, සැලසුම් වලින් හිත බැසගත්ත. හොඳට තෝරලා පෙරලා බලාගත්ත දේවල් තමයි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ අපි ක්‍රියාවක් කරන්න කලින්. නැත්තම් ඒවා වටින මේ ව්‍යාපෘති බවටපත් වෙනවා. ඒ නිසා ධම්මනිජානකන්තිය මේක බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන බොහෝම වටිනා දෙයක්. ආන්නේ ධම්මනිජානකන්දිය තමයි බුදුරජාන්සේ දේශනා කරන්නේ මේ කුසල ඡන්දේ පහළ වෙන්න ඒ ඒ කුස ඒකට මේ ධම්මනිජානකන්දියට හේතු වෙන්නේ අත්ූප පරික්ඛා හොඳට Tamanට අදහසක් ඉදිරිපත් වුණා නම් ඒ අර්ථය හොඳට විස්තර කරලා දැක් ගන්න පුළුවන් නැත්නම් මූල ධර්ම මේ වශයෙන් සහ අත්දැකීම් වශයෙන් එහි තියෙන සමානාත්මතාව සහ ගැටුම් තත්ත්වය හොඳට තේරුම් ගත්ත කෙනාට තමයි ඒක ධම්ම නිජ්ජහනක් කන්තියක් වටෝ මම මේක කරලා බලන්න ඕනේ කියලා තේරෙන්න පටන් ගන්න. ආන්නේ විදිහට අත්ූපපත් අත්ූපක් මේ අර්ථය වශයෙන් වෙනකොට බලා ගන්න ගතිය හොඳ ඥානවන්තයෙකුට විතරයි පහළ වෙන්නේ. ඒක තමයි අපේ තියෙන මේ විමසුම් නුවණ කියලා කියන ඒ ගතිය මේ වගේ පිරිසොන් නම් මම දකිනවා ක්‍රීම් එක වගේ හුන්තම පිරිසක් මේ ඉන්නේ. තේරිලා හොයාගෙන මේ ආපු පිරිස. ඒගොල්ලන්ට මේක හොඳට මේ කියන කාරණාවක් තේරුම් ගන්න පුළුවන්. ඒ කාරණාවෙන් වැඩ ගන්න බව ආර්ථික ජීවිතේ සමාජ ජීවිතේ දැනනම ඔයත් දන්නවා. එන්න මේක තමයි මට ගැළපෙන මට තේරෙන මට මූලධර්ම සහ ඒ වගේම මේ ප්‍රායෝගික පැත්තෙන් ගැළපෙන දේ කියලා ඒ කාරණා මේ පිරිසක තේරුම් ගන්න පුළුවන්. නමුත් මෙහෙම නැතුව මේ ඥානෙ නැතුව ඒ දානෙ දීලා නැත්නම් කාගරි ආශිර්වාද ලබාගෙන නැත්නම් වෙන කෙනෙක් කරන කෙනෙක්ගේ අනුකම්පාවෙන් අපිට කරන්න පුළුවන් වගේ කියලා මේක කොහොම හරි කොන්තරත් ක්‍රමයකට කරන්න හදන කෙනෙකුට මෙන්න මේ අර්ථ සලකා බැලීම වෙන්නේ නැහැ. මේ අර්ථ සලකා බැලීමෙන් තමයි පෞද්ගලිකව අපි මේකට යෙදෙන්න ඕනේ මමම මේක තේරුම් ගන්න ඕනේ කියලා ඒ අර්ථයේ අර්ථය තේරුම් ගන්න පුළුවන් එකන පුදුම <clears throat> අවදි මනසකින් ජීවත් වෙන කෙනෙක් වෙන්න ඕන මොනම විදියකින් හරි අපිට හිතනවා මේ බුදුන් දැක්කොත් නිවන් දකින්න පුළුවන් එහෙම නැත්නම් මේ වගේ ලොකු ගුරුවරෙක් හම්බුනොත් පුළුවන් ඒ වගේ දේවල් වලින් පෙන්නේ අර තමන්ගේ මේ අර්ථයක් විමසුම් කරලා බලන්න පුළුවන් ගැතිය පාවා දෙන එකයි ඒ නිසා නිකන් සාමාන්‍යයකට කිට්ටු යන දහසක් වශයෙන් කියන්න පුළුවන්. අපි වීරයන්ට සලකන්න ඕනේ. ඒක හොඳ වටිනා ගුණයක්. නමුත් අපි හිතන්න ඕනේ අපි වීරයෙක් වෙන්න හදන්නේ කවුද? ලෝකෙ කීයෙන් කී දෙනා? ඔක්කොමලා මේ වීරයන්ගේ ගුණ ගායනා කරගෙන හොඳ කටි කටකන එක මුදිතාව පමණයි. නමුත් අපිට වීරෙක් වෙන්න පුළුවන්. අපිට මේ දෙක කරලා බලන්න පුළුවන් කියලා ඒ ගන්න දේ හුදුවටම අපල බලලා ඒකේ සාරේ උරා බොන්න නම් සෑහෙන මානසික ව්‍යාපාරයක් කරන්න ඕන. ඒදා එදා හිටපු ඒ පිරිසේ බමුණ කෝක වෙදත් අර කාපටික බ්‍රාහ්මණයාගේ වෙන්න මේ විචක්ෂණ බුද්ධිය හොඳට තිබිලා තියෙනවා. ඒ නිසා ඒ මනුස්සයා කියලා තියෙනවා මේකත් ස්වාමීන් වහන්සේ වෙනස් වෙන සුළු සාධකයක්. එක්කෙනෙක්ගේ වුණත් පළසින් දවස වෙනස් වෙනවා. මෙන්න මේකට බලපාන ආසන්න කාරණා මොකද්ද? බුදුහාම කියනවා ආසනලද ධර්මයේ හොඳට හිතේ තියෙනවා අහලා හලලා දාන්න නැතුව ධාරණය කරගෙන ඉන්නවා නම් විතරක් ඒ ධාරණය කරපු ධර්ම කාරණා අතරින් තමයි තමන් එකක් දෙකක් තෝරාගන්නේ මෙන්න මේ ටිකයි මම අර්ථ වශයෙන් දැනගන්න ඕනේ. සමාලාට ඒක ව්‍යාකරණ වශයෙන් දැනගන්න. සමාලාට භාෂා වශයෙන්, සමාලාට ප්‍රායෝගික වශයෙන්, සමාලාට අනිකුත් කරුණු සමග ගලපා බැලීම ආදී ක්‍රමයට අත්ූපේක්ෂණය කියන අර්ථය සලකා බැලීම සිදු වෙන නම් තම පොතේ දැනුව බෑ. තමන්ගේ හිතේ තියෙන ඕනේ ධර්ම කොටස එහෙම නැත්නම් කියනවනේ යම් කිසි දුෂ්කරතාවකටපත් වෙනකොට තමන් අහලා බලලා දැනගෙන හිටපු යම් කොටසක් ධාරණය වෙච්ච කොටස විතරමයි සිද්ධියේදී ක්‍රියාවත් කරන්න පුළුවන් වෙන්නේ. කවදාකවත් පොතේ තියෙන දේවල්වත් මූල ධර්මෙන්නේ නැහැ. තමන් භාවිත කරලා අතට අහුවෙන දේ තමයි කරන්න පුළුවන් වෙන්නේ. නිසා ඒ සඳහා ධාරණ ශක්තියක් නැත්නම් හිතේ මේ අහන ධර්ම කොටසක් දරා ගැනීමේ ශක්තියක් අවශ්‍යයි. මේ ධාරණය සඳහා මේ 2500 ඇතුළත මුන්න තරම් පොපොත්පත් නැති කාලේ මේ වගේ යන්ත්‍ර නැති කාලේ මුන්න තරම් උත්සාහයක් අරගෙන තියෙනවා කියලා බලනකොට හිතා ගන්න බෑ මෙවැනි ශක්තියක් බුදුරජාණන් වහන්සේගේ සත්‍ය වගේ ඉතාමත්ම විස්තර දැන් මේ කතා කරන්නේ බොහොමත්ම ගැඹුරු දෙයක් නේ බොහොමත්ම සවිස්තර දෙයක් මෙවැනි සවිස්තරයක්වත් හැරෙන්නේ නැති වෙන විදිහට මේ ඉලපිල්ලක් එපිල්ලක්වත් වරද්දා ගන්න නැති වෙන විදිහට මොනවා දරාගෙන ඉන්න මොන්න තරම් ධර්ම ශක්තියක් ඒ කාලේ තියෙන්නයි ඔක්කොටම නෙවෙයි ඒ තිබුණ ඇත්ත පෙළ ගැහිච්ච නිසානේ අද ඒ අපෙන් අපිට පුළුවන් ඉන්නේ ඒකේ අර්ථ හොයලා බලලා ඒකෙන් අපිට ගැළපෙන දේ අරගෙන කුසල ඡන්දයක් පහල කරගෙන උත්සාහ කරලා තුලණය කරලා ප්‍රධානීය කරන්න. නමුත් මේ ඔක්කොම නෑ නෑ ඕච්චර විස්තර ඕනේ මේ පැත්ත විතරක් ඇති කියලා එක පැත්තක් කරලා මේ අනිත් පැත්ත අතහැරලා දාලා තිබුණා නම් ධාර්ම ශක්තිය වශයෙන් එහෙමනම් කවදාකවත් අපිට මේ ධර්මයේ හැම පැත්තෙම රස බලන්න වෙන්නේ නෑ. ඒ නිසා අපිට සමහර වෙලාවට වැටෙන්නේ අපිට රුචි වෙන්න පුළුවන්. නමුත් මේ ධර්ම වෙනුවෙන් අපි කළ යුතු දෙයක් තමයි මම ඉදාර කිව්වාගේ අඩු ගානේ දවසකට බෑටි දණ්ඩක් තරම් ප්‍රදේශයක්වත් කටපාඩම් කරන්නයි කියන්නේ. අඩු ගානේ දැහැටි දණ්ඩක් ප්‍රදේශයක් පමණවත් ඒ කියන්නේ පිටක එක පෙලක්වත් කටපාඩම් කරනකොට ඔක දවස් 10 15 යනකොට 1 2 3 4 එකතු වෙන්න පටන් ගන්නවා. එහෙම ධාරණ ශක්තියක් නැතුව අනුන් කෙරෙහිම විශ්වාසයෙන් හිටියොත් හදිස්සියකට ගන්න උපකරණ ටික නැති වෙනවා. කලබලයක් එනවා. කලබලයක් එනකොට ඉන්නේ අතේ තීර ටික තමයි. ඒසයි ධාරණ ශක්තිය වැඩි කරගන්න යම් කිසි කෙනෙක් සත්‍යානුපatti සත්‍යයටපත් වෙන මුදුන්පත් කරගන්න කැමති වෙනවා නම් හැම පැත්තෙම මේ අදහස පෝෂණය වෙන්න ඕන. ඒ නිසා ධායේ ධාරණ ශක්තිය කියන එක මේ අපිට තේරෙන්නේ මේ pāli භාෂාවෙන් තියෙන මේක මේ අවුරුදු 2500කට පරණ එකක් ආදී වශයෙන් අපි පැත්තකට කරන්න පටන් අරගත්තොත් කවදාකවත් අපිට හදිස්සියකදී අමලියකදී අතේ දුරින් නැතු වෙලා යනවා. ඒ නිසා බන අහපු ප්‍රදේශයෙන් බොහොම ටිකයි ධාරණය සිද්ධ වෙන්නේ. ඒ නිසා ධාරණ ශක්තිය පිළිබඳව අපි ලොකු ගෞරවයක් සැලකිල්ලක් ඕන. මේ පිළිසෙක මම ඒක නෑ කියන්න හදනව නෙවෙයි. මුත් මෙයක් තව දිනු කරන්න ඕනේ කියන එකයි. ඒක සඳහා මොකක්ද ආසන්නම කාරණා. බුදුහාමුදුරන්ගේ මේ කාපටික බ්‍රාහ්මණය අහනකොට කියනවා ධම්ම ශ්‍රවණය තමයි. නිතරම බණ අහන්න ඕනේ. නිසා එකම දේ නැවත නැවත කියනකොට අපි කියනවා බණ කියනවා වගේ කියලා කියනවා. ඇත්ත තමයි. එකම දේ තමයි කියන්නේ. හැබැයි විවිධ පැති වලින් කියනවා. දැන් මේකදී බලනකොට සත්‍යානු බෝධේට පස්සේ අනිත් පැත්ත හරලා දැන් සත්‍යානුපත්තිය කියලා දෙනවා. අනුලෝම ක්‍රමය කියලා දුන්නාට පස්සේ ප්‍රතිලෝම ක්‍රමය කියලා දෙනවා. මේ විදිහට එහා පැත්ත මෙහා පැත්ත දමදම කියනවා අපි කියනවා බීලා වගේ බන කියනවා වගේ කියලා. එකම දෙයක් කියනවා වගේ. ඉතින් ඒක තමයි ශාවක දේශක සම්බන්ධතාවය. ලෝකේ පවතින අනිකුත් බුදුරජාණන්සේ දේශනා කළ තිබුණා ඒ වගේ ආදේශනා පාඨයදී මේ ඉර්ති ප්‍රාත්‍යාරිය වගේ විවිධ ක්‍රම එකක්වත් ආර්ය ක්‍රම නෙවෙයි. මේ දේශන ශාวก ක්‍රමේ තමයි ආර්ය ක්‍රමේ. කියනවා එක්කෙනෙක් අහගෙන ඉන්නවා කට්ටිය. ඒ ශ්‍රවණය කරන කට්ටිය හිතනවා දේශකයන් වහන්සේ තමයි දක්ෂය කියලා කවදාකවත් නැහැ. දේශකයන් වහන්සේට ඒ தත්තට එන්න නම් ශ්‍රාවකෝ මේ මට්ටමක ඉන්න ඕන. අප්පුඩිය ගන්න බෑ තනියටි. එනිසා ශ්‍රාවකයන් යම් කිසි වෙලාවක ඉතාමත් එළඹ සිටි සිහියෙන් ධර්ම ගෞරවය ඉන්නවනම් දේශකයන් වහන්සේ රත් වෙනවා, උණු වෙනවා, නිකන් ඉන්න බැරුව යනවා. එතකොට දේශකයන් වහන්සේ ඊට ගැළපෙන ධර්ම හොයමින් ඒ එනකොට දේශකයන් වහන්සේට ධර්ම ශක්තිය වැඩෙනවා අහගෙන ඉන්න කට්ටියට ධර්ම ශක්තිය වැඩෙනවා ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා පංචමාන බික්ක ව්‍යානි සංසාර ධම්මසවණේ මහන්නේ මේ ධර්ම ශ්‍රවණයක් කරනකොට ආනිසංස පහක් තියෙනවා අසුතං සුනාති පෙර නෑසූ දේවල් අහනවා සුතං පරියෝදපේති Taman කලින් අපි දැනගෙන හිටියන යම් යම් කාරණා එවුව අරකට ඉස්සරහ ධර්ම මේකයි පස්සේ ධර්ම මේකයි කියලා ওই දෙක අතර පිරිසුදුකමක් එනවා. දන්න දේ පිළිබඳ පිරිසුදු වැටහීමක් එනවා. ඒ වගේම තමයි කාංකා විතරදී. සැක තිබුණා නම් මූල ධර්ම වාදයෙන් හෝ එහෙම නැත්නම් අපේ අත්දැකීම් වශයෙන් ප්‍රායෝගික පැත්තේ ඒකේ තියෙන සැක ඉබේම දුර වෙන්න පටන් ගන්නවා. මම එදා මෙන්න මෙහෙමයි හිතාන්නේ. ඒ එහෙම නෙවෙයි මේක මෙහෙමත් එකක් තියෙනවා. නැත්නම් ඒකත් ඇත්ත මේකත් ඇත්ත කියලා ඒක එනකොට ඉබේම සැක සංකා දුර වෙනවා. දික්කින් උජ්ජු කරෝති. Taman කෙරෙහි තිබුණු සක්කම්මස කතා ඥාන සම්මාදිට්ඨිය නම් ඒ සම්මාදිට්ඨියට වැඩියෙන් තියෙන සමත සම්මාදිට්ඨියට පාර කැපෙනවා. සමත සම්මාදිට්ඨිය ඉන්න කෙනාට විපස්සනා සම්මාදිට්ඨියට පාර කැපෙනවා. එතකොට ඉන්නේ ඉන්න දෘෂ්ටි ඍජු වෙනවා. ලක්ෂ දෙකක් අතර කිසිම මාර්ගය තමයි සරල වේකාව. ඒ වගේ තමයි නිවනට සරලම රේඛාව තේරුම් ගන්න නම් ඇද ඇද පළදු තියෙන වංකර රේඛ අතාරින්න වෙනවා. ඒක අතාරින්න නම් එකම නැවත නැවත අහන්න ඕන. මෙන්න මේ ආංශල් හතර කෙරුවාට පස්සේ බුදුරජාණන්සේ දේශනා කරන තියෙනවා චිත්ත මනස පසීදති. ඒ ධර්මතා මොනවා නැතත් බණහනකොට සත්පුරුෂයාට හිත කය පහදින ගතියක් තියෙනවා. ඒ නිසා නිටතරම ධර්ම ශ්‍රවණය කරන්න ඕන. ඒ ධර්ම ශ්‍රවණේ කෙරුවොත් විතරයි දහස් දහස්වර ධර්ම ශ්‍රවණේ කෙරුවොත් උන හතක් අටක් ධාරණය වෙනවා. ඒ ධාරණය කරන්නේ හරියෙන් තමයි අත්තු පරි අත්තුප පරීක්ෂණය කියන ධර්ම කොටාට කලපලා දෙවීම සිද්ධ වෙන්නේ. ඒ වගේම තමයි මේ ධර්ම ශ්‍රවණය යම් කිසි කෙනෙකුට ලැබෙන්න නම් නැත්නම් මේ ශ්‍රවණය කරන ධර්මයක් ඇහෙන්න නම් ඒ පුද්ගලයාට අවශ්‍ය කරන එහෙම නැත්නම් ආසන්න බහූපකාර කාරණා මොකද්ද කියලා අහනකොට සෝතාවධාන. අහන දෙයට කන නමාගෙන හිත නතු කරගෙන අහන්න පුරුදු වෙනවා. ඒ නිසා බුදු දානසේ ධර්මය දේශනා කරන්න ඉස්සෙල්ලා හැම වෙලාවෙම සාදුකං සුණාත මනසිකරෝත දේශිස්සාම කියලා තමයි පටන් ගන්නේ. මහන්නේ මනාවකට අසව. මෙනෙහි කරව. මම දැන් බණ කියන්න හදන්නේ කියලා හැම වෙලාවෙම ධර්ම ගෞරවය ඇති කරලම තමයි යහන්නේ. නිසා ධර්මයක් අහනකොට යම් කිසි ළඟ ඒ සෝතාවධානය තියෙනවා. සෝතාවධානයේ පඤ්ඤා සුතමේ ඥාන. අහන වෙලාවේදී ඒ ඒ පැත්ත මේ පැත්ත බල බල අන්‍ය විහිතව වෙන දේවල් කල්පනා කරන නෙවෙයි. කන නොමහගෙන සිත නතු කරගෙන අහන ගතිය තියෙනවා. ආහන්නේ විදිහට අහන කෙනෙක් හිතියොත් තමයි ඒ ධර්ම දේශනා කරන කට්ටියගේ ගුණාත්ම தත්ත්වය වැටෙන්නේ. වැඩෙන්නේ. එහෙම නැතුව අහන කෙනා ඕන දෙයක් කලේ මොනින් නමලා තියෙන වතුරක් කරනවා වගේ ඕන දෙයක් ඉතින් හාමුදුරුවෝ කියලා යන්න තයි කියලා කරබන හිටියොත් ඉතින් හාමුදුරුවන්ට සිද්ධ වෙන්නේ ඒ ටික තමයි. ඒක නිසා මේ දෙකොල්ල අතර ශ්‍රාවක දේශක සම්බන්ධතාවයේ සජීවීකම එන්න නම් අහන කෙනාගේ ඒ එළඹ සිටි ගතිය. ඒ කියන්නේ සෝතාවධානය තියෙනවා නම් ඒ දේශකයන් වහන්සේට පුදුමාකාර විදිහට ගැම්මක් එන්න බලන්න. ඉතින් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මේ බ්‍රාහ්මණයා මෙවැනි සාදරව ධර්ම අහන්න එහෙම නැත්නම් මේ සෝතාවදානයක් පහළ වෙන්න ආසන්න කාරණා මොකද්ද? පෛරුපාසනේ. ඒ කරන කෙනා පිළිබඳව ගෞරව කටයුතුකම ඇති වෙන්න ඕනේ. පෛරුපාසනේ ඇති වෙනවා නම් පමණයි ඒ පුද්ගලයා කියන බණ ගොඩකින් මෙන්න මේ දේ නම් මට තේරෙනවා. මේක නම් මට අදාළයි කියලා ඒ අදාළ ධර්ම කොටාසෙට හිත නතු වෙන්නේ ධර්ම රාශියක් අහනකොට එකට දෙකට පමණයි. ඒකනම් දවස් දෙක තුනක් යනකම් හිතේ හිටිනවා. නමුත් ඒ වෙනි හිතේ වදින ධර්මතාවයක් අහන්න ධර්ම රාශියක් අහමින් නැත්නම් ඒ පුද්ගලයා ඇසුරු කරමින් ගොඩක් කල් ඉඳ වෙනවා. ඒ විදිහට ඇසුරු කිරීමෙන් ගොඩක් කල් ඉඳනම් ආසන්න කාරණා මොකද්ද? ඔහු වෙත එළඹීම තියෙනවා. එළඹ වාසය කරන ගතිය තියෙනවා. එහෙම එළඹෙන්නේ නැතුව මේ පුද්ගලයාගේ මුගක් කල ඇසුර කිරීම නැවත නැවත සමීප වීම. ඒ යන්නේන ගතිය නැත්තම් පළවෙනි සැරේට ගිය දවසේම ওই බලාපොරොත්තු ධර්ම ලැබෙන්නේ නැහැ. මම දැන් මේ ට්‍රිප් එකේදී මට හම්බෙච්ච වැදගත්ම අත්දැකීම එක තමයි ඉස්සල්ලාම සැරේ කතා කරන්න ගියාම මොනව කතා කරනවද කියලා අහන කටියට තේරෙන්නේ නැහැ කියන මට තේරෙන්නේ නැහැ. ඒ පිළිසෙටම නැවත නැවත කියනකොට තමයි ඔන්න තම්මගේ ඇඟට ලේ උනන්න පටන් ගන්නෙ. අර දැන් නම් තේරෙනවා. මේක නිතරම අහනවා. අනේ මේ කියන්නේ තේරෙනවා. ඒක නැත්තම් මොකද මගේ ඇඟ ඊතල වෙනවා. අයි මේ විශාල වෙනකක් බලන්නේ ඉඳලා මම මේ මොකද්ද කරන්නේ කියලා. ඉතින් ඒකට පෛරුපාසනය කියලා කියන්නේ ඒ පිරිස දේශකයන් වහන්සේ පෛරුපාසනය විතරක් නෙවෙයි. දේශකයන් වහන්සේ පිරිස පෛරුපාසනය කරනවා. එහෙමනම් එකම විරිස නැවත නැවත හම්බෙන්න ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනකොට හැම කෙනෙකුම හිත තමන්ගේ හිතෙන් පරීක්ෂා කරමින් ධර්ම දේශනා කරන්නේ. ආසියන්සේ ඥානෙ යොදලා බලලා කොයි කෙනාද මේ බණ අහන්නේ? අර සුපබුද්ධ කුටි කතාවේදී තේරෙනවා ඒ වෙලාවේ හිඟමනේ ආපු මිනිහ විතරයි බණ අහලා තියෙන්නේ. අනිත් සේරම අන්නේ විහිතයි. නමුත් සර්වඥාන්සේ ගණන් ගත්තේ නැහැ. අර ඒ වෙලාවේ ආපු හිඟාගෙන ආපු මිනිස්සයාට මේ අනුගුබ්බී කතාවෙන් පටන් ගන්න බණ කිව්ව. එමස ඒ බණ ටික අහලා ඉවරනකොට සෝවාන් මාර්ග පලස්ත වෙන්න. ඒක ඉති ඉස්සලා හිටියා. උන්කක් එතන භික්ෂුන් වහන්සේලා හිටියා, භික්ෂුණීන් වහන්සේලා හිටියා, උපාසකයත් හිටියා, උපාසිකා හිටියා. ඒ කාටවත් තේරුනේ නැහැ ධර්මයේ. අර මනුස්සර තේරෙනවා. ඒ මොකද? ඒ මනුස්සයාගේ බුදුරජාණන් වහන්සේ කියලා සෝතාව දහණේ ආවට පස්සේ ඒක දිගේම තමයි ඒ ලයින් එකේම තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනිත් පැත්තට ක්‍රියාත්මක වෙනවා. අපිට ඒක සඳහා කරන්න වෙන්නේ ඒ අදාළයි කියලා හිත බුද්ධල නැවත නැවත නැවත නැවත එතෙන්ද යන්න ඕන. එළඹ වාසය කරන්න. එළඹෙන්න ඕන. ඒ එළඹීමට අදාළ කාරණා මොකද්ද කියලා අහපම බුදුහාම කියන සද්ධාව කියලා. අපි දැන් ආයේ අර එදා කියපේකේ සම්පූර්ණ අනිත් පැත්තට ඇවිල්ලා දෙනවා. හැබැයි මේ කාපටික බ්‍රහ්මණය ශ්‍රද්ධාවට හේතු අහන්නේ. නමුත් මේක ඉතාමත්ම වැදගත් ප්‍රශ්නයක්. ශ්‍රද්ධාවට ආසන්න කාරණේ බැලුවොත් එහෙම ශ්‍රද්ධාව මොනම දෙයක් අපතවත් හඳින දෙයක් නෙවෙයි. සම්පූර්ණම අහඹ ධර්මයක්. පෙර හොඳ සාක්ෂියක් තියෙනවා. ඔය සීවලි මහරහතන් වහන්සේගේ මේ ජීවිතයේ උත්පත්ති අවස්ථාවේදී ඒ කෝලිය දීතාව 7 අවුරුදු 7 මාස 7 සති 7 දිනක් දරු ගැබ තියාගෙන හිටියයි කියලා බඩේ. සාමාන්‍යයෙන් කියන්නේ 1.5 දශමස් කියලානේ මාස 9මාරයි. ඒත් බෞද්ධ ක්‍රමයේ. මේ අම්මා අවුරුදු 7කොත් මාස 7කොත් සති 7කොත් දවස් 7කොත් පැය 7ක් තියාගෙන ඉඳලා මේ දිගටම බුදුරජාන් වහන්සේට ගැබ් පෙරහර කරලා කියනවා. නමුත් පෙර කළ අකුසල කර්මයන් නිසා ගැබ්බ ඇතුලේ දරුව ප්‍රසූතුුනේ නැහැ. මේක ආරංචි වෙච්ච ගාම පුරුෂයාට කතා කරලා කියලා තියෙනවා අද වටන් දවස් 7ක් මේ දරුවා ලැබුණාට පස්සේ දිගටම දාන දෙන්න ඕනේ. බුදුරජාන් වහන්සේ බුදුරජාන්සේ දවස් 7ම බාරගත්තා සාරිපුත්ත මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේලා සහිතව. ඊට පස්සේ සාරිපුත්ත සාන්ති ආවට පස්සේ මතක් කළා සාරිපුත්තේ අද ඉඳලා දවස් 7ක් මම දානයක් බාරගන්න තියෙනවා. ඒකෝට සාරිපුත්ත සාන්ති කිව්වා අවසරයි ස්වාමීන් වහන්සේ මම දන්නේ නැතුව මම බාරගත්ත දානයක් තියෙනවා. එහෙනම් ගිලේක අවලංගු කරන්නයි. පස්සේ බමුණෙක් දාහනේ බාරණ බාර දෙන්න බලාගෙන සාරිපුත්‍ර සාන්තේ බමුණ ගාවට යනවා. ගිහින් දැරිසින් බමුණ බොහොම ගෞරවයෙන් ආශා පනවල ආසනයක් පනවල සලකලා ඊට පස්සේ කියනවා මේ පාසක මැත්තේ මං ආවේ මං අර හෙට අනිදා ටිකේ දානෙට ඉන්නම් කව ඉන්න ලැබෙන්නේ නැහැ. මොකද මේ සරුවචන් වහන්සේගේ විශේෂ දහනයකට මට යන්න වෙලා තිනවා මට අපේ ශාස්ත්‍රුන් වහන්සේගේ එළ පැමිණීම මේ ඉල්ලීමක් තියෙනවා. ඉතින් බමුණ කියනවා ස්වාමීන් වහන්සේ මම නොමරුණොත් වස්තු හානියක් නොවුනොත් සද්ධාව නොපෙරළුනොත් ඔබ වහන්සේ ආපු දවසට දන් දෙන්න. හැබැයි මට ෂුවර් නෑ මේ කාරණා තුන. මරුණොත් හරි වස්තු නැතුනොත් හරි සද්ධාහ නැහැ. සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ඒ ආසනේ මෙතන පරීක්ෂා කරලා බලනවා මේ මිනිස්යාට ආවුෂ තියනවාද කියලා. තියෙනවා. ඊට පස්සේ කල්පනා කරලා බලනවා ළඟදී සුනාමියක් කරගෙන එන්න තියනවා කියලා නෑ. හැබැයි සද්ධාහ පරීක්ෂා කරලා බලනවා ඒක කියන්න බෑ. ඊට පස්සේ බමුණට කතා කරලා බමුණ මගේ ආවුස පිළිබඳ හෝ වස්තුව පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. මේ සද්ධාවන කියන්න බෑ කියලා. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට බෑ සද්ධාව ගැන ඒ නිසා අපේ වැත්තෙන් බලනකොට මේ ඉස්සරහට දක්වන මේ බලවත් සද්ධාව නිසා එළඹීම එළඹීම නිසා පෛරුපාසනේ පෛරුපාසන නිසා සෝතාවදහනේ සෝතාවදහනේ නිසා ධර්ම ශ්‍රවණේ ආදී හැම දෙයකටම මොනම තාලකින්වත් කලින් කියා ගන්න බැරි විශ්වාස කරන්න බැරි ධර්මය තමයි ශ්‍රද්ධාව. මෙන්න මේ ශ්‍රද්ධාව යම් කිසි වෙලාවක අත්දකලා බලන්න පුළුවන්. පරීක්ෂා කළ බලන්න පුළුවන් තැනටපත් වීම තමයි කුසල ඡන්දය කියලා කියන්නේ. ඒ කුසල ඡන්දයට ආවට පස්සේ තමයි අපි මේ ශ්‍රද්ධාව ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඒක නිසා ඒ වගේ ශ්‍රද්ධාව මුදුන්පත් කරගන්න අපි මේ වගේ දුර බැහැර රටවල් වල ගේ ලස්සන මේ වගේ විහාර හදලා, දාගැබ් හදලා, අවකන බුදු පිළිම හදලා මේ සේරම කරන්නේ ඔබට. නමුත් ඒක ඉච්චර විශ්වාස කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ තරම්ම. ඒක නිසා අපේ නායක සංජීන කාලේ කියන්නේ ඔකට ගිහි ශ්‍රද්ධාව කියලා. පෙරලෙනවා. නිතරම පෙරලෙනවා. නිසා පැවිද්ද බොහොම පරිසම් වෙන්නේ කියලා කියනවා. ඒ ගිහි යත්තන්ගේ සද්දා මොකද යත්තන්ට නිතරම මේ දරුවන්ගේ ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න, දේශපාලන নানা ප්‍රවිචල්‍ය සාධක. ඉතින් ඒ නිසා ඒ යත්තන්ගේ සද්දා පෙරලී මෙච්චර නරක හිතන්නත් නරකයි. මොකද ඒක මොනම තාලකින්වත් කියලා දෙන්න බෑ. ඒ නිසා ගිහියෝ වේවා පැවිද්දෝ හෝ වේවා අපි දැනගන්න ඕනේ අපේ හොඳ නරක දෙක තීන්දුව වෙන්නේ මේ ප්‍රසාදන ලක්ෂණයෙන් තමයි. ඒ ප්‍රසාද ලක්ෂණය ආවා නම් මේ කියන පක්ඛන්දන රසය කියලා එකක් තියෙනවා මේ කියන සත්‍යානුබෝධයට යන්න තෙක් මේ ශ්‍රද්ධාව රැලි ගහන්න පටන් ගන්නවා ගහලා ගහලා ගහලා ගහලා ගහලා තල්ලු කරලා කවදා හෝ නිවන් දකින්න යනවා තල්ලු කරනවා යම් වෙලාවක මේ ශ්‍රද්ධාව ඇන හිටියානම් ඒ ගමන එතනින් ගිහිනවා ඒ නිසා මේ ශ්‍රද්ධාව දිනු කර ගැනීම සඳහා හැම වෙලාවෙම පරිසරයේ යෝනිය කාලය ධනිය ස්වාමී අපි ගත කරනවා ඒක වැටුණාට පස්සේ සද්ධාව කියන Java වැටුණාට පස්සේ අපිට මොනම දෙයක් කරගන්න බැරි වෙනවා. ඒක නිසා සද්ධාව පෙනුමත් නම් පේන දිනේ බොහෝමත්ම මේ අන්ධ භක්තියේ ළඟ තියෙන නැත්නම් ළමා ධර්මයක් වගේ. එතන හැම ආගමකම තියෙන මූල ධර්මයේ. නමුත් අපේ බුද්ධ ආගමෙත් මූල ධර්මයේ සද්ධාවමයි. ඒ සද්ධාව විශේෂම වෙනස තමයි අනිත් ආගම වලට වැඩිය කුසල ඡන්දයක් වඩපත් කරගන්න පුළුවන් උත්සාහ කරන්න පුළුවන් උත්සාහ කරන පස්සේ ඒක ප්‍රධාන වීර්යයට දාලා මේ ජීවිතයෙන් පරීක්ෂා කරලා බලන්න පුළුවන්. ආනෙම පරීක්ෂා කිරීම තමයි අපි මේ ආසේවති භාවේති බහුලී කරෝති කියලා කියන්නේ. මේන මේ විදිහට මේ ਸਰවචන්නාංශ මේ කාරණා අර සත්‍යානුපත්ති තත්වයටපත් වෙන්න අවශ්‍ය කරන ආසේවන භාවිත බහුලී කරෝති කියන දේ අගසිත මුලතෝම සම්පූර්ණ විස්තර කරාට පස්සේ ඒ කාපටික බ්‍රාහ්මණය කියනවා ස්වාමීන් වහන්සේ මම ඔබ වහන්සේගෙන් බලාපොරොත්තු වුණා සත්‍යානුරක්ෂණය මම ඔබ වහන්සේගෙන් අහුවා සත්‍යානුරක්ෂණය ඔබ වහන්සේ මට දේශනා කරා මට එන පිළිබඳව ඇදහිීමක් තියෙනවා විශ්වාසයක් තියෙනවා ආත්ම සන්තුෂ්තියක් තියෙනවා ඒ වගේම ස්වාමීන් වහන්සේ මම ඔබ වහන්සේගෙන් අහුවා සත්‍යානුබෝධය පිළිබඳව ඔබ වහන්සේ මට ක්‍රමී කිව්වා ඒක පිළිබඳව මට වැටහීමක් තියෙනවා මගේ ඉවසීමක් තියෙනවා මට ඔබ වහන්සේ කෙරේ ආත්ම විශ්වාසයක් ඇති වෙනවා ඒ වගේම සාන්ත මම ඔබ වහන්සේගෙන් අහුව මේ සත්‍යානුපත්ති ඒ ධර්මය සාක්ෂාත් කරගන්න විදිය ඔබ වහන්සේ මට මේක කියලා දුන්නා මට වැටහීමක් ඇති වුණා මට ඇදහිීමක් ඇති වුණා මට ඔබ වහන්සේගේ ආත්ම කරුණාවක් ඇති වුණා ස්වාමීන් වහන්සේ මම මෙච්චර කල් හිතාන හිටියේ මේ ශ්‍රමණයෝ මේ මුණ්ඩකයෝ මොන දන්න බණක්ද කියලා අපි මේ බ්‍රහ්මය තමයි බ්‍රහ්මය තමයි දෙයයන් ආශ්‍රිතේ බ්‍රහ්මයයි කටින් උපන්න જાතිය. අනෙක් සෑම જાතියක්ම මේ බ්‍රහ්මයාගේ ප්‍රශ්යෙන් උපදිච්ච જાතිය. නමුත් ඔබ වහන්සේ මේකේ ධර්මමේ මේ දේශනා විලාසය නිසා මට ශ්‍රමණයන් කෙරේ පිළිබඳ ප්‍රේමණීය බවක් ඇති වුණා ස්වාමීන් වහන්සේ. මට ශ්‍රමණයන් පිළිබඳව ප්‍රසාදයක් ඇති වුණා ස්වාමීන් වහන්සේ. මට ශ්‍රමණයන් පිළිබඳ ගෞරවයක් ඇති වුණා ස්වාමීන් වහන්සේ. අපි ඔච්චර කල් හිතාන හිටපු දේත් ඔබ වහන්සේ මේ විස්තර කරන දේත් අනුව පුදුමාකාර වෙනසක් තියෙනවා. අන්ධකාරයේ තත්මිච්ච මිනිසෙකුට පහනක් පත්තු කෙරුවා වගේ ස්වාමීන් වහන්සේ. කැලේ හිර වෙලා තන අතරමං වෙච්ච මිනිස්සයාට අත දික් කළ මෙන්න මේ පැත්තට බලයන් ගම තියෙන්නේ කිව්වා වගේ ස්වාමීන් වහන්සේ. යටි කුරු කරලා තිබුණ කලයක් උඩු කුරු කෙරුවා වගේ ස්වාමීන් වහන්සේ සබහාසිකේ දේශනා බොහෝමත්ම ඇස්තරවන සුළුයි කියලා ඒ මිනිස්සයා බුදු පියාණන් වහන්සේ ප්‍රී ඉදිරිපිට වැඳ වැටලා මම පණ තියෙන තාක් මම බුද්ධ ධම්ම සංඝ සරණගේ උපාසක කෙනෙක් තරණසේ වශයෙන් ධර්මසේක්වා කියලා බුදුරජාණන් වහන්සේ ඉදිරිපිට සදාකාරික බෞද්ධෙක් බවට පත්වෙච්ච බවෙන් තමයි මේ සූත්‍රය හමාර ඒක නිසා මෙතෙන්දී සූත්‍රයේ සම්පින්දනය කරනවා නම් අපි මේ පුංචි කියලා හිතන දේවල් වලින් තමයි වැඩි ගැස්සෙන්නේ. ඒ නිසා සත්‍යානුබෝධය ඇති වුණාට පස්සේ මුන්නම දෙයක් අතහක දාන්න බෑ. අපි පැත්තේ අර මීයක් හදන්න ආපු මිනිස්සෙනි හොවට පස්සේ කියනවා දැන් තමයි මේ මීබැනි හදන්න මීමැස්ස අසුචි වලින් මූත්‍රා වලින් ටික ටික ගන්නවා කියන. ලෝකේ තියෙන මිහිරිම දේ. ඒකට මේ අසුචි මූත්‍රායි ටික ටික ගන්න. ඒ නිසා මේ භාවනා ජීවිතයේට අහක දාන්න නම් මොනම දෙයක් නැහැ. යම් කෙනෙක් කියනවා මේක ගැළපෙන්නේ නැහැ මේක අපිට අදාළ නැහැ කියලා ඒ මනුස්සයා කවදාවත් ප්‍රායෝගික වෙන්නේ නැහැ. ඒ අර බුරුමේ ඉන්න ස්වාමීන් වහන්සේ කියනවා අපි සරුවත්න ශ්‍රාවකයෝ යම් කිසි කෙනෙක් කියනවා නම් මේ ਸਰවඥ ශ්‍රාවකයාට අහවල් දෙයක් කැප නැහැ, අහවල් දෙයක් ගැළපෙන්නේ නැහැ, අහවල් නොකළ යුතුයි කියලා. ඒ බුදුහාමුදුරුවෝ අවදි කියලා දන්නේ නැති කෙනෙක් ගැන කතා කරන්නේ. බුදුහාමුදුරන්ගේ තියෙන මේ හැකියාවත් බුදුහාමුදුරන්ගේ තියෙන පූජනීය තත්ත්වයක් බලනකොට අපිට තියලා තියෙන බුදුහාමුදුරේ පත් කරලා දීලා තියෙන වටින ධර්මයේ දිහා බලනකොට අපි ශාක්‍ය පුත්‍රයෝ ආයි. හැසිරෙන්න පුළුවන් මොනම දෙයක්වත් මේ සංසාරේ එනතන් අපි මේ දවසක් ඇතුළත සිදුවෙන නිවනට අදාළ නැහැ කියලා නම් කියන්න බෑ. නමුත් මේක මේක හොඳයි මේක නරකයි කියලා බෙදුවනම් එතන ඉඳලා මේ ඉතින් අපි අර සද්ධා රුචි අනුස්සව ආකාර පරිවිතක් දිට්ඨි නිචානක් හන්ති කියන විදිහට සත්‍ය තියෙන කොටස අතහැරලා දාලා නැති කොටස හොයන්න පටන් ගන්නවා. මොකද සත්‍ය තියෙන්නේ මහා ඝන අන්ධකාර තැනක වෙන්න පුළුවන්. දුක ඇති තැනක වෙන්න පුළුවන්. අකමැති තැනක වෙන්න පුළුවන්. නමුත් අපිට ඕන කරලා දෙනවා අකමැති තැනත්, අන්ධකාර තැනත්, දුක ඇති තැනත්, සැප තියෙන තැන වගේම එකට හොයන්න. එක දවසක් අර සූෆි නායකයෙක් වෙන නස්රුඩීන් ඒ බොම් වටන ලස්සන කතා ටිකක් පහුගිය දවස්වල පත්තරවල තිබුණා. ඒ මනුස්සයා මේ බොම් ප්‍රසිද්ධ ලංකාවේ අන්දරේ වගේ මිනිස්සෙක්. දවසක් මේ හැන්දෑව වරුවේ කියන ගොම්මන වෙලාවක ලයිට් කණුවක් යට හොයනවලු මොනවද? ඒගේ යාළුවෙක් ඇවිල්ලාලු මුල්ලා මොනද හොයන්නේ ඊට පස්සේ යතුරු නැතිලා අයියා. ඉතින් මේ මනසත් වාඩිලා දැන් දෙන්න හොයනවලු. ඒ හරිය තියෙන තනකොළ ගහක් නැති වෙන හොයනකොට අහවලු මොන වගේ යතුරුද? මෙන්න මේ જાති යතුරුක්. ඊට පස්සේ අහවලු ඒක මේ අවධාන වතාවට දැක්කේ කොහොමද? දැක්කේ ඉනේ ගහගෙන ඉන්නවා දැක්කා ඊට පස්සේ දන්නේ. හොයාන හොයාන මනස දිගටම ප්‍රශ්න අහවල මොකක් හරි නට වැටලා ඉගෙන ගනි. අන්තිමට අවල පස්සේ අහවලු කොහෙද නැතුනේ කියලා. නැතුනේ කාමරේදී කියලා. ඊට පස්සේ කොල්ල ඇයි මිනිස්සු ඕබ බම්බාර සප්පරන්නේ මේ ලයිට් කනුවට හොයවුවට හරියට මිනිස්සු උඹට තේරෙන්නේ නැත කාමරේ කාරුවලයි කියලා. ලයිට් එක තියෙන මෙතන තමයි. ඉතින් ඔක්කොම බුද්ධහගම හොයන දිලිසන තැන්වල විතරයි. මේ දක්ෂව හාමුදුර කෙනෙක් ගාව වැඩිම සෙනගක් ඉන්න තැන්වල මුගදෙනේ බොරු කියන තැන්වල හොය හොය යනවා. සීල අන්තිම වණ්ඩක එක තැනමයි කරකැවෙන්නේ. එක තැනමයි කරකැවෙන්නේ. අපි මේ තෝරන තේරිල්ලේදී එක්ක සද්ධාවට කොටු වෙනවා. එක්ක අනුස්සවයට කොටු වෙනවා. එක්ක රුචියට කොටු වෙනවා. එක්ක තර්කයට කොටු වෙනවා. එක්ක දෙකිනිචානක්ඛන්තයට කොටු වෙනවා. මොනම දෙයක්වත් තෝරන්නේ නැතුව. එළබෙන සෑම දෙයකම එළඹ සිටි සීයෙන් ඉන්නවනම් බුදුහාමුදුරුවෝ ඉස්සරහින් ඉන්නවා. ධර්මයේ තියා මායයටත් බැරිනවා අපිව එහෙ මෙහෙ කරන්න. ඒක නිසා අපිට හම්බෙලා තියෙන මනුස්ස ජීවිතේ වගේ අපිට දැනට එක අපි ළඟ තියෙන මේ උපකරණ ටික ඕනකට වැඩි වැඩි. ඒකෙන් මම කියන්නේ මේ අපි ධර්මයේ දිහා හොයයි යුතු නැහැ, යුතු නැහැ, කල්යාණ මිත්‍ර ආශ්‍රය කළ යුතු නැහැ කියලා. නමුත් මම කියන්නේ මේ අපිට දැනට ලැබිලා තියෙන ප්‍රදේශ හොඳටම ඇති. අපි විමිතිකලිය සාන්ති නිතරම කියන දේ තමයි මේ කුණ පංචස්කන්ධේ අනන්ත අප්‍රමාණ දීර්ඝ සංසාරයක් මවලා දෙන්න පුළුවන් තරම් කෙලෙස් උපදවන්න පුළුවන් නම් මේ කුණු පංචස්කන්ධේ නිවන ලබලා දෙන්න පුළුවන් තේරම උපකරණ ටිකක් ලබලා දෙනවා. නිසා පංචස්කන්ධයක් ලැබුණා නම් බුදුරජාණන් දේශනා කරනවා පංච උපාදානස්කන්ධා දුක්ඛ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ සංකේප්ෂේප්ස වශයෙන් බලනකොට මේ පංච උපාදානස්කන්ධේම දුකයි මෙන්න මේක බව අවබෝධ කිරීම පමණමයි නිවන කියන්නේ. නිසා පංච පාදස්කන්ධයෙන් පිට මොනම දෙයක්වත් ඕන කරන්නේ නැහැ නිවනට. ඒක ඉතින් හම්බෙලා තියෙනවානේ. නමුත් අපිට තියෙනවා අර ශද්ධාවේ අපි ගන්න මෝඩසිය තේරීම නිසා, රුචිය නිසා, අනුසරේ නිසා, ditthini jhanakkande නිසා, ආකාර පරිවිතක්කේ නිසා අපි අර වැරදි පැත්තේ නැස්පීන වගේ ලයිට් තියෙන නිසා ලයිට් කනුවට හොයන. නමුත් චතුර්ණාතිලා කියන කාමරේ. ඉතින් මේ මනුස්සයා ඒක දැනගන්නවත් කීයක් ප්‍රශ්න අහන්න ඕනේ. උන් ඔය කාරණා තමයි අපටත් වෙලා තියෙන්නේ. ඒක නිසා අපි හොඳට කල්පනා කරගන්න ඕනේ අපි අර මං හැමදාම කියන ජීවිතයේ මල් අපි විහිංපා හැම වෙලාවෙම නැති වලමනේ කල්පනා කරන්නේ බැරි දේවල්මයි කල්පනා කරන්නේ ඒකෝර ඉතින් අපිට හැමදාම නැති බැරි කම තමයි ඉස්සරහට ඉදිරියපත් වෙන්නේ හැකි හැකි සංඥාව ඇති කරගත්තා නම් ඔය කර්ණිමෙත් සූත්‍ර ඉස්සරහම කියන්නේ සක්කෝ චක්කෝ උජුච සූජු හැකි සංඥාව ඇති කරා නම් එන්නේ එන්නේ එන්නේ අපිට හරි සහැල්ලුවක් හරි විමුක්තියක් කරගෙන යන වැඩ පිළිබඳව තේරුම් බේරුමක් නැතුව හොඳට එළඹ සිට 100ක් ඇති කරගන්න මොකක් පුදුම බුදුරජාණන්සේගේ තියෙන මේ විප්ලවකාරී එහෙ නැත්නම් ඒ හැම ක්‍රමයකම ගැලපෙන දිහා බලනකොට වෙන සාස්ත්‍රුන් කෙනෙක් එක්ක ගලපන්න පුළුවන් කමක් නැහැ. මොකද ඒත් අනිවාර්යයෙන්ම අර වගේ සද්ධාවකින් නතර වුණා. හරුවචනාවේ සද්ධායෙන් පටන් ගත්ත බව හැබැයි නමුත් ඒක ඔප්පු කරලා දකින්න පුළුවන් සතිපට්ඨාන සූත්‍රයෙන් අවුරුදු 7ක් නැත්නම් දවස් 7ක්. එහෙම නැත්නම් ආර බෝධිරාජ සූත්‍රයේ උදේ හැටියට දැනගත්තොත් හැන්දෑව වෙනකොට වෙනසක් ඇති කරගන්න පුළුවන්. ඒක නිසා මේ සූත්‍රයේදී මේ බස්සේ යනකොට මට මේ යාළුවෙක් කියලා දුන්නේ මේ සූත්‍රයේදී බස්සේ මම දවස් 3-4ක්ම මේක කියව කියව කියව කියව බැලුවා මට මුලින්ම නම් ඇල්ලුවේ ඉස්සල්ලාම මේ සත්‍යානුරක්ෂණයට අදාළ වෙන මේ කරුණු පහේ තියෙන විචිත්‍ර භාවය. ගාකල් බලලා සූත්‍රේ කීපවතක් බලනකොට තමයි දැක්කේ කොටස් තුනක් තියෙනවා සූත්‍රේ. ඒ එකක් තමයි සත්‍යානුරක්ෂණය, ඊගාට සත්‍යානුභෝධය, සත්‍යානුපත්ති. මේකට බොහෝම සමානයි ධම්මචක්කපවත්තන සූත්‍රේ සත්‍ය ඥානය, කෘත්‍ය ඥානය, කෘත ඥානය කියලා. මේ දුක්ඛ සත්‍ය පිළිබඳව බුද්ධ ඥානය කියන හාත්පසින්ම දැනගන්නේ කියලා. ඒ වගේ එකක් වෙනකොට පැඳුරු ගන්නවා. මధుරේ කනකොට බාම් ගන්නවා. ඒ දුක්ඛ සත්‍ය මුලැමැදාග හොඳට දකින්න නම් මං කියන්නේ බෙහෙත් ප්‍රතික්ෂේප කරන්න කියලා. අඩු ගානේ ටික ටික ටික ටික වෙනදාට වඩා ඒ දුකේ හැටි එනකොට මෙහෙමයි පවතිනකොට මෙහෙමයි යනකොට මෙහෙමයි කියලා බලාගත්තා නම් එන්නේ එන්නේ අපි අර අෂ්ටලෝක ධර්මයේ කම්පාණ වෙන ගතියට ගිහිලා දුක වෙනුවෙන් කල යුත්තක් තියෙනවා. ආත්මයෙන් දැන ගැනීම තමයි දුකේ පිළිබඳ සත්‍ය ඥානය. ඒකට කෘත්‍ය ඥානයක් තියෙනවා. කෘත්‍ය ඥානය මොකද්ද? වෙනදාට වඩා දුකක් එනකොට ඒකට මුහුණ දෙන්න බලන්න. එතකොට අපිට තේරෙනවා ඒකේ මුහුණ දීම ශක්තියන ඊට වැඩි ලොකු දෙයකට යන්න. ඊට වැඩි දුකකට මුහුණ දෙන්න ඕන කියලා අන්තිමට තේරෙන්න පටන් ගන්නවා මේ මරණ දුක ආවත්. Tamange මරණ දුක ආවත්. ඒක දරා ගන්න පුළුවන් ශක්තියට යනකම් කවදාකවත් මේ මාර්ග ඥාන ඵල ඥාන ලැබෙන්නේ නැහැ. ඒ නිසා බලවෙනි සැරේ මම වාඩි වෙච්ච රාජ මට මතකයි මුනින්ද ජීතුමා කිව්වා උඹට කවදාරි පරියංකේදී මරණ දුක විඳ දවසට පහුවෙන්ද තමයි නිවන් දකින්න හම්බෙන්නේ. ඔය පිටරවල ගෙදර ගෙනියන්න හම්බෙන්නේ නැහැ. රැකගෙන ඉඳ ගියා. ඒ නිසා කාය ජීවිත নিরপেক্ষව එකට යන්න හැම එන දුකක්ම හැම හොඳක්ම හැම නරකක්ම මේ සත්‍යානුභෝධය පැත්තෙන් බලන ඉන්න ගියා නම් මම හිතන්නේ බුදුහාමුදුරුවෝ ඉතල සතුට වෙන ඒ කෙනෙක් ලෝකේ නැති වෙයි. ඒකට තැනක් පිසාවක් කලාවක් ලිංගයක් පැවිද්දක් උපවිද්දක් මොනම දෙයක්වත් බලපාන්නේ ඒ නිසා මේ සූත්‍රයේ ඒ පැත්තට මේ පැත්තට මේ ගලපලා බලනකොට අපිට කියන්න තියෙන්නේ අහක දාන්න දෙයක් නැහැ. ඒ විතරක් නෙවෙයි මේ සූත්‍රයේ දක්වන මේ පුරු ඕනම එකක් බලන්න හැම එකක්ම තනියම හිත ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. හැම එකක්ම අපිට වෙන වෙනම සම්පාදනය කරගන්න පුළුවන් ගතියකුත් තියෙනවා. එකින් එකට තුඩු දෙන ගතියකුත් තියෙනවා. ආන විදිහට මේ ධර්මයේ සජීවීකම නිතරම මේක ක්‍රියාත්මක දෙයක් බව දැනගත්තට පස්සේ අපිට තියෙන එක සඳහා විවෘතව බලාගෙන ඉන්න එක විතරයි. ඒක නිසා මේ විවෘතව බලාගෙන ඉඳයි විවෘතව බලාහිරව සත්පුරුෂය ආශ්‍රය කරන ධර්මයේ ආශ්‍රය කරලා අපි පිළිබඳව හැකි සංඥාවක් ඇති කරගන්න උත්සාහ කරන්නේ. එතකොට අපිට මේ බුදුජාන විශ්වාසයේ ඉදිරිපිට අර කාකටික වගේ ඉතාමත්ම දැඩි මත ධාරි පුද්ගලයේ බුදුහාමුදුරේ විශ්වාසයක් ආත්ම ශක්තියක් ආත්ම විශ්වාසයක් ඇති කරගත්තා වගේ හැම වෙලාවෙම ධර්මයෙන් තුලින් බුදුන් දකින්න පුළුවන් වෙනවා. ධර්ම තුලින් බුදුන් දක්නවා කියන එක තෝරනවා නෙමෙයි. එන ඕනම දෙයකට මුණ දෙන්න ශක්තිය තමයි ඇති කරගන්නේ. එතකොට අවුරුදු 2500ක් පරණ ධර්මයක් වෙන්නේ නැහැ මේක. බුදුහාමුදුරු ඉන්දියාවේ අපි ඉන්නේ ඕස්ට්‍රේලියාවේ කියලා එහෙම ප්‍රශ්නයක් එන්නේ. කාලය සහ දේශය අතර තියෙන සම්පූර්ණ වෙනස නැති වෙලා බුදුචාන් වහන්සේත් එක්ක ඉන්නවා වගේම එන සෑම දෙයකට බැලඹ සිටින්න ගත කරනවා බුදු දහමේ අවසානයේ දේශනා කරමු අප්‍රමාදේන භික්ඛවේ සම්පාදේ මහණේ එළඹ සිටි එනදා අප්‍රමාදීව සම්පාදනය කරා ආ මේකට මොනවාරි අඩුපාඩුවක් එහෙම තියනවාද කියලා පොඩ්ඩක් බලන්න නැත්නම් පේන අඩුපාඩුවක් නැහැ ඉතින් මේ ගැඹුරු ධර්ම වලින් හෝ සමීකරණ තුලින් පෙන්වලා දෙන්න හදන්නේ ඔන්න ඔය හැකි සංඥාව ඇති කරලා කුසල ඡන්දය පහල කරලා එන දේවල් වලට මුහුණ දීමේ ශක්තියයි ඒක ඇති වෙනවනම් කුයි වෙලාවේ අපේ සත්‍යානුබෝධය හෝ සත්‍යානුපත්‍ය සිදුවෙලි කියන්න බෑ වැදගත් වෙන්නේ ඒක නෙවෙයි අපි ඒ සඳහා එළඹ සිටි සීල ශක්තියයි ඒ නිසා ඒ එළඹ සිටි ශක්තිය එළඹ සිටි සිහිය අප්‍රමාදීකම තව තවත් දියුණු බවුණු බවටපත් වේවා කියන ප්‍රාර්ථනා ආශීර්වාද කරමින් අදට නියමිත ධර්ම දේශනාව මෙතන නැවත කරන්න බලාපොරොත්තු වෙනවා සියලු දිනාටම ඒ අප්‍රමාදී ශක්තිය ඇති කිරීමට අවශ්‍ය කරන සද්ධා විරිය සති සමාධි ප්‍රඥා ධර්ම පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අදත් පැයකුත් විනාඩි 25ක් විතර ගත වෙලා තියෙනවා ධර්ම දේශනාව සඳහා ඉතින් මේ මගේ අදහස්වත් එකතු කරලා සූත්‍රයක් මම මේ දේශනා කරන්න යෙදුනේ ඒක සම්බන්ධයෙන් කිය යුතු කළ යුතු යමක් තියෙනවා මේ ඒ සඳහා අපි සුළු වේලාවක් කරගමු එහෙම නැත්නම් මේ දෙවියන් පින් දීමේ ඥාතීන් සීපත් කිරීමෙන් සහ අපේ ප්‍රාර්ථනාව සීපත් කර ගැනීම සම්ප්‍රදාන කූලව ධර්මදේශනා સમાપ્ત කරමු කියලා මම යෝජනා කරනවා ඒ වගේම අපි මේ මැන්ඩිස්වස්තර මහත්තයා ගෙනත් දුන්නා මේ මම හොයයිට පොතක් අචා ඥාන ධම්මෝගේ මේ වොකින් මෙඩිටේෂන් කියලා මට පිටපත් කීයක් නම් ලැබුණා මම එකක් දෙනවා මේක අර මම සිංහලෙන් ලියපු රචනය වලට වගේම බොහෝම හොඳ ඉංග්‍රීසි එකක් තියෙන්නේ ඒක සමහර විටක මේකේ මේ ඩවුන්ලෝඩ් කරන්නත් පුළුවන් ඇති නමුත් මේ පොත පොදු එකක් වශයෙන් පාවිච්චි කරන්න ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන්නේ මම කියවලා බලලා තියෙනවා මේකම සිංහලට පරිවර්තනය කරලා ලංකාවේ තියෙනවා. ඉතින් මම මේක මට ගේන්න උනේ නැහැ. ඉතින් ඒ නිසා මම ස්තුතියි අන්තරායි මහත්මයාට මේ ඒක නිසා මේක කාටත් වගේ පොදු එකක් විදිහට මම ඉදිරිපත් කරනවා. හොඳයි එහෙනම් ධර්ම පූජාවක් කරන්න ගන්නේ සියලු දෙනාම සාදුකාර කියන්නේ. සෝපත්තේ. සද්ධා භාවනා කරන සදරත් සමාධියෙන් සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම සම්බන්ධයෙන් ඒකෙදිත් පෙන්නලා දෙලා තියෙන්නේ හැම බල ධර්මයකම මේ ඉන්ද්‍රිය ධර්මික ආරම්භය තමයි සද්ධා. හැමදේම පටන් ගන්න මුල එකම සද්ධාව. සද්ධාව කියන්නේ අද්දාහන ලක්ෂණ සද්ධා. අදහන සුළු ගතිය. අපිට ගණන් ඉගෙන ගන්න ඕන නම් අපි ඒ ගණන් විශේෂ අදහන්න ඕන. අදහන්න නැතුව කරොත් ඒක බරක්. අදහනතු කෙරුවොත් ඒක අපිට කවදාකවත් ඒ වැඩේ කෙලවරක් කරන්න බෑ. නිසා ඕනම දෙයක් ජීවිතේ ළඟා වෙන්න නම් Taman ඒ කරන දේ පිළිබඳ ඇදහිම ඇති වෙනවා. ඒ ඇදහිම නැත්තම් අපිට බුදුහාමුදුර ලෝකෙ කොච්චර පහළ වෙලා 512000ක් බුදුරු පහළ වුණයි කියලා අපි බුදුහාමුදුර දැකලා තියෙනවා. කො අපිට කිසි ලාභයක් උනේ නැහැ. දැන් මේ එක ඉරක් පායලා දෙනවා ඉර හතක් පායනවායි කියන ලෝක විනාශයකට. ඒවත් සද්ධාහන කීතර කවදාකවත් ආලෝකයක් වටෙන්නේ නැහැ කියනවා. ඒක පායලා ඊයේ මොනද ඇතුළට ඇතුළට වැටෙන එකම ආලෝකය සද්ධාව විතරයි. ඒ සද්ධාව පසාදන ලක්ෂණ කියලා කියනවා. ඒ මොහොතට සද්ධාාවක් ඇති වුණා නම් ඒ හිතේ තියෙන කෙලෙස් ටික ඔක්කොම පිටු කරලා අඩියට සද ගන්නවා. ඒකල උඩ ටික හිත පුදුම පැහැදිලිකමක් ඇති කරනවා කියනවා මඬු මණ්ඩි සහිත කලියකට ඉංගිනියටයක් දැම්මා වගේ. ඒ ඉංගිනියට ඔක්කොම ටික අර කසට උරාගෙන අඩියට බහින. ඒක උඩ හරියෙන් කලේ නමනකොට හොඳ බොන වතුරයි. නැත්නම් සක්විති රජුණන් උදක ප්‍රසාද මාණික්‍ය වගේ කියන. අපේ හිත නිතරම දෙකට දෙතාවර වෙලා තියෙනවා. විවිධ මත අනුව ගැටුම්. සද්ධාව ආවම මේ කෙලෙස් සහිත හිව්වා කම්පන සංචන සේරම මන්දි බයි. නැහලා උඩ ටික එකම අදිමොක්ෂයකට කළ යුත්ත මේකයි කියන ගමට එනවා. හැබැයි ඒක එච්චර ස්ථිර ධාර වෙනසක් නෙමෙයි. වෙනස් වෙන සුළුයි. ඒ වගේම කියනවා සද්ධාවට අහුණන සද්ධා කියන බොහෝම පුංචි ශක්තියක්. ඒකට අහුනන පක්ඛන්ද රසය කියලා ඒක අවසාන පරමාර්ථයට යනකම් කවම දාකත් ස්පර්ශ දෙන්නේ නැතුව ගෙනිනවයි කියන. මහමෝද මැද ඇතිවෙච්ච කුණක් කොහොම නමුත් රැල්ලෙන් කවදා හරි වෙරළට එනකන් ගැඩ ගහලලු මහමෝද නතර වෙයි. ඒ වගේ තමයි ශ්‍රද්ධාවට අපි ඇති වුණා නම් මට නික්ලේශී වෙන්න ඕනේ මම විතරාගි වෙන්න ඕනේ කියලා කෙලෙස් කඳුලකටවත් අහලකටවත් ඉන්න බැරි වෙන තල්ලු කරලා පිහලා පිහලා පිහලා පිහලා එතෙන්ට යනකම් සද්ධාව වැඩ කරන හැබැයි අර එක චිත්තක්ෂණයක මහා ලොකු වැඩක් කරන පුංචි වැඩක් කරන. අන්නේ විදිහට ඒ සද්ධාවේ හැම දෙයකම මුල් වෙන ගතියක් තියෙනවා. ඉතින් ඒක අපිට මේ ඔය විද්‍යාවෙන් හරි මේ කරනකොට මට මතක් වෙන සද්ධාව කියන එක මේ අන්ධබත්තියක්. ඒක ඕ කොච්චර වැදගත් අපිට අවශ්‍ය කරලා තියෙන ඥානෙ අපිට අවශ්‍ය කරන වෙන දේවල් කියලා තුනක් කළාට අර සද්ධාව කුංචු කරනවා. ඒකත් ඒක නැති වුණාට පස්සේ ඇති කරන්නම් බෑ. ඒ තරම් මේක නිකන් මේ දැන් මේ ධර්ම පද්ධතිය ඉස්සල්ලාම් පෙන්වන්නේ සද්ධාව. ඒකම බෝධිපාක්ෂික ධර්ම වල ඉන්දිය ධර්ම බල ධර්ම වල ඉස්සල්ලාම් පෙන්න සද්ධාව. සද්ධාව තියෙනවා නම් පමණයි වීර්යය ඇති වෙන්නේ. වීර්යය තියෙනවා විතරයි සතිය. සතියෙන් සමාධිය, සමාධියෙන් ප්‍රඥාව. මෙන්න මේ ප්‍රඥාවෙන් නැවත සද්ධාව ඇති කරනවා නෙවෙයි රේන්ෆෝස් කරනවා. සද්ධාව බල ගන්නවා. එතකොට තමයි කුසල ඡන්දය කියලා කියන්නේ. ඉතින් ක්‍රියාත්මක කිරීමේ ශක්තිය ඇති කරගෙන කුසල ඡන්දයක් බවට ආවට පස්සේ එතකොට නම් ඉතින් කවුරුත් උන්නේ අපි කොහොමඩක්වත් ඒ වැඩේට බහිනවා. නමුත් මේ ශ්‍රද්ධාව දිගට පවත්වා ගැනීම පුදුම අහඹු දෙයක් බවට කියලා තියෙනවා. ඒ කොටිම කියනවා අපි මේ වගේ පූජා විදි ස්ථාන මේ සේරම ඇති කරන්නේ ඒ ප්‍රසාද ශ්‍රද්ධාව දිනු කරගන්නයි. නමුත් මේ ප්‍රසාද ශ්‍රද්ධාවේ මැරිලා ගියොත් අපිට ඒක අර ප්‍රඥාවට ගිහිලා කුසල ඡන්දයක් පාඩපත් කරන ඕකප්න සද්ධා පාඩපත් කරන්නේ නැතුව අපි ගියාත් මේ ආත්මේ අපි වෙනසක් වෙන්නේ නැහැ. ඒ ආපුදාසිටම තමයි මැරලා යන්නේ. ඒක සද්ධාව පේනකොටවත් තිබුණ නැත්නම් ඔය බෞද්ධ දෙමාපියෝ ලැබිලා මේ වගේ රටක හම්බ වෙන්නේ නැහැ. නමුත් අපිට අවශ්‍ය වෙන මේ සද්ධාව ඒකයි අර දේවදූතයෝ දේවදූත සූත්‍රයේදී ඒ දෙවියන්වහන්සේ කියනවලු අනේඹ මේ ලෝකෙන් ගිහිල්ලා මනුස්ස ලෝකෙ ඉපදියා. ඉපදිලා මනුස්සයෙක් ලබන්න පුළුවන් ලොකුම සම්පත්තිය. ආලෝකයක් සත් අහන්නේ බුදුහාමගෙන් ඒකයි. මනුස්සයර තියෙන ලොකුම සම්පත්තිය බුදුහාම කියන ශ්‍රද්ධාව. මනුස්ස ලෝකේ තියෙන ලොකුම සම්පත්තිය මොකක්ද කියලා අහන හැම වෙලාවෙම කිංචීද විත්තම් පුරුසක්ක සෙට්ටම්. සද්දීද විත්තම් පුරුසක්ක සෙට්ටම්. දෙවිගොල්ල කියනවලු චුත වෙන්න හදන අනිත් දෙවිවරුන්ට අනේ කොහොම හරි මනුස්ස ලෝකෙට බලන්න. මනුස්ස ලෝකෙට ගිහිල්ලා ලබන්නේ තාම දුර්ලභදී ලබපන්. දුර්ලභදී ලබලක තහවුරු කරගන්නේ කියලා. ඉතින් ආමුදු කෙනෙක් එක්ක අහනවා අහනකොට බුදුහාම කියනවා දිව්‍ය ලෝකේ ඉන්න දෙයයන්ට දිව්‍ය ලෝක වගේ වෙන්නේ මනුස්ස ලෝකේ. ඒ මොකද මනුස්ස ලෝකේ පුළුවන් නැති සද්ධාාවක් ඇති වෙන කාරණා වෙනවා. මොකද දුක තියෙනවා. දුක තමයි සද්ධා නැති කිරීමට ආසන්න කාරණාව. දිව්‍ය ලෝකේ දුක නැති නිසා සද්ධා පහළ වෙන්නේ නැහැ. කුසල ප්‍රවාහයක් පටන් ගන්න බෑ. මේකේම නේ 50 50 දුක තියෙනවා. මේ සමහරු සද්ධා වැඩි කරගන්න වෙන චිත්ත දුක් පීඩා ඇති කරන වහකාලා කෝච්චිය ගන්න මැරලා යනවා. තව සමහර වෙලාවෙ නෙමෙයි මේක හදා ගන්න ඕනේ කියලා ඉදිරියට යනවා. අන්නේ ඉදිරියට යන්න පුළුවන් ශක්තියම මනුස්ස ලෝකේ තියෙන විශේෂිත ලක්ෂණයක් කියනවා. මනුස්සයා මිනිස්සෙක් බව නැත්නම් උත්තරී මිනිස්සෙක් බවටපත් වෙන මේ ශ්‍රද්ධාව තහවුරු කරන එක. ඒ තමයි ඔය කප්පසාදේ කියලා කියන්නේ සෝවාන් වෙනකොට ඇති වෙන ධර්මතාවය මේ තියෙන ශ්‍රද්ධාව නොසැලෙන බවටපත් කිරීම. ඒක ඉතින් අපේ අතේදී. උත්තරඥානසිකර පාර පෙන්නලා දෙන නිසා ප්‍රශ්න නම් කෙටි වුණාට උත්තරේ නම් කෙටි නැහැ. කොහොමද දුරදි කියනවා උත්තරේ. දැන් කොහොමද 10යි වෙලාව අපි ඒක නිසා මේ පේනෝ වෙන කාටක් පින් පැමිණීමත් ඥාතියන් සිහිපත් කරලා පින් පැමිණීමත් විශේෂයෙන්ම අද මේ අනුග්‍රහය දක්වපු ඒ අයිරින් දිස් ඔල්විස්